අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුරුදීලා ගත කරන්නේ අපේ 137 වෙනි නේවාසික භාවනා වැඩමුළුවේ අද තමයි අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි දවසේ නිසා මම කැමති කාරණා දෙක තුනක් මතක් කරන්ඩ අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී ඉදිරිපත් කරන ප්‍රශ්න පිළිබඳව අපි පූර්ව නිගමන වගයක් කරන් තිනවා. අපි මේ ප්‍රශ්න සීමා කරනවා මේ වැඩමුළුව සඳහා දීපු මූලික උපදේශ පන්තියට අදාළ ප්‍රශ්න විතරයි අපි ගන්නෙ. එහෙම නැත්නම් අපි සමාදන් වෙලා ඉන්න අටසිල් වලට අදාළ ප්‍රශ්න ගන්නවා. ඊට අමතරව ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා ගන්නවා. ඉතින් අපි මේ තුනට සීමා කරනවා. ඊට අමතරව සාමාන්‍ය බුද්ධඝම් ප්‍රශ්න, එහෙම නැත්නම් මූලධර්ම ප්‍රශ්න අපි පුළුවන් තරම් මගහරි. ඉතින් ඒ නිසා මේක භාවනාව වගේම ශික්ෂණයක් තියෙනවා. තමන් අහන ප්‍රශ්න තමන්ට අදාළ මේ වැඩමුළුවට අදාළ ප්‍රශ්න විතරයි අපි ගන්න. ඒ නිසා අපි එකෙන් ලකූ දියුණුවක් ලැබලා තියෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල් වලත් අපි ලෝකෙට අඳුරලා දීපු අලුත් ක්‍රමයක් වෙලා තියෙනවා දැන්. ඉතින් අපි ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ආයිති ඒක නිසා ඔය විශේෂම දිලා ඒ හැම වැඩමුළු නායකයන්ටම ඒක පිළිබඳ තොරතුරු සපයලා තිනවා. ඒ වැඩමුළු නායකයන් විසින් ඒ සම්බන්ධ වෙන යෝගාවචරයන්ට ඒවා දෙනවා. ඉතින් මම දන්න දේ තමයි එක්කෙනෙක්වත් කියවන්නේ නැහැ. ඒක ඇති ප්‍රශ්නයක් නැත්තේ නෑ. අඩු ගන්න කියවන්න ඕන නම් කැමති කෙනෙකුට ඒක තියෙනවා. අහන ප්‍රශ්න වලින් තේරෙනවා දෙන උපදේශ අහලත් නැහැ. උපදේශ කියවන්නෙත් නැහැ. මොකද ටිකක් වැටක්ද වෙලා තියෙන ඩිලා ටිකක් ලියන වැඩි. අර මෙච්චර විතර මිටියක් ආවා. ඉතින් ඒක දකිනකොට නමුත් ඒක අපේ පැත්තෙන් බලනකොට ලොකු ජයග්‍රහණයක්. අපි ඔක්කොම ලස්සනට හරි ගස්සලා තියෙනවා. ඒක කාටට ඇත්තටම ඕනේ නම් මෙහි ආවත් නැතත් ඒ තොරතුරු ටික කියවගත්තාම සෑහෙන ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒක පුළුවන් තරම් මේ තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් මේ වැඩමුළුවට සම්මේ ප්‍රශ්න විචාරාත්මක සැසිවාරයට සම්බන්ධ වෙන්න මේ වගේ ලිඛිත ප්‍රශ්න කල්ැතුව ලියලා දෙන්න පුළුවන්. එතකොට වැඩමුළු නායකත්වයට මේවා දිහා බලලා ඔය මං ඉදිරිපත් කරපු කොන්දේසි අටතේද තියෙන්නේ නැද්ද කියලා හොයාගන්න වෙලාව ලැබෙනවා. අපි ඒකෙන් තමයි වැඩමුළු පටන් සැසිවාරේ පටන් ගන්න. ඊට පස්සේ වෙලා තිබුණොත් අපි ධර්ම සාකච්ඡා සඳහා පැයක් වෙන් කළ තියෙන වෙලා තිබුණොත් සභාවෙන් මතුවෙන අනිකුත් ප්‍රශ්න වලටත් අපි වෙලා වැඩ ගන්නවා. ඒ නිසා කෙනෙකුට දෙවිදියකට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වල කාට හරි අහන්න ඕනේ නම් ප්‍රශ්නයක් එහෙනම් මේ කියන දේ තේරෙන්නේ නැතුව මතුවෙන්න ඕන නම් අත උසපුවාම ඒ කෙනාට අපි මේ මයික් එක ළඟට ලබා දෙනවා. ඒ මොකද මේ මේ වැඩමුළුවේ අපි සීමිත පිරිසක් හිටියට මේක මේ වෙලාවෙම සජීවී විදිහට විකාශය වෙනවා. විශාල පිරිසක් පිටිදලා අහනවා. ඉතින් ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ කටින් කතා කරන්නේ. ඒගොල්ලන්ට ඇහෙන්නේ මේ මයික් එකට කතා කරන එක විතරයි. ඉතින් සමහරුන්ට ඒක ඇත්තටම හිරිහැරයක්, කරදරයක්. නමුත් අපි මේක ඉල්ලීම කරනවා පිටින් ඉඳලා අහන අයගේ ඉල්ලීමට කරන ගෞරවයක් වශයෙන්. ඒ නිසායි මයික් එකට කතා කරන්න. එතකොට අපිට ශාසිවාරයට සම්බන්ධ කරගන්න පුළුවන්. සමහර විටක මම ලියලා තියෙන ප්‍රශ්න පිරිසුදු නැත්නම් නම ලියලා නෙමෙයි ප්‍රශ්න දාන්නේ. ඒ කෙනාගෙන් ඉල්ලා හිටනවා ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඒ වෙලාවටත් ඉදිරිපත් වෙනවා නම් අර විදියට අත උස්සපුවාම මමයි මේ ප්‍රශ්නේ ලිව්වේ මට පුළුවන් මම තමයි උත්තර දෙන්න ඕන කියලා කවුරු හරි අත ඉස්සුවොත් අපි මේ මයික් එක දෙනවා. එතකොට එයා එතන ඉඳලා කතා කිරීමෙන් මුළු සභාවටමත් ඇහෙනවා. වාර්තා වේතු වීමටත් පිරිසිදුකමක් ඇති වෙනවා. ඒ නිසා මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් කියනවා අපි ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවායි කියලා නිසරණ වලින් හඳුන්වා දීපු ක්‍රමය තමයි පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා වචනයක් දාමු. ඔක්කොමලා එකවර කමඨාන් සුද්ධ කරනවා. දෙක ධර්ම සාකච්ඡාවක්. ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ අපිට මේ මූලික උපදේශ පිළිබඳව හෝ සීල් පිළිබඳව හෝ බණ පිළිබඳව අවශ්‍යතාවයක් තියෙනවා දැනගන්න ධර්ම සාකච්ඡාවකුත් වෙනවා. ඒ වගේම මේ කමඨාන් සුද්ධ කිරීම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡා කියන අන්තිමටම ගැලපෙන විදිහ තමයි අපි වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඒක ඉතින් අර කලින් මේවට සම්බන්ධ වෙච්ච අය දන්නවා. අර අලුත් අය සඳහායි මම මේ පොඩි මතක් කිරීමක් කරුවේ පළවෙනි දවසේ ආරම්භක දවස වශයෙන්. ඉතින් හෙට ඉඳලා මම මේ විස්තරය කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සතිವಾರේ පටන් ගන්නේ කෙලින්ම ප්‍රශ්න විචාරාත්මකව මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඉතින් මම හිතනවා මම මේ කීප ටික පැහැදිලි කියලා. ඒ නිසා අපි ආරම්භ කරනවා මෙතන ඉඳලා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල දියත් කරන්න. ඉතින් මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න එකකින් එක සභාවට ඉදිරිපත් කරන විදියට. ප්‍රශ්න 12ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න 12ක් තියෙනවා. හොඳයි. ඕකේ. මයික් එක ඇඩ්ජස්ට් කරගන්න තමයි පහසු විදියට. පරයන්ක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සතිය මූල කර්මස්ථානයයි සිත තැන්පත් වීමත් සමග පවතින හුස්ම රැල්ල අවධානයෙන් බලා සිටීමට හැකිය. වම් නාස්පුඩුවෙන් තරමක් සිසිල් බවකින් ඇතුළු වන ආශ්වාස රැල්ල නූලක්සේ නාසයේ අග කොටසින් හයේ නහසේ නාසයේ කුහරයට වදින බව දැනේ. ප්‍රාශ්වාසයේ ප්‍රශ්වාසයේ උණුසුමට උඩ තොලේ වදී. ආශ්වාසය දිග හා කෙටි වශයෙන්ද ප්‍රශ්වාසය එසේ විටින් විට දිග කෙටි වේ. ඇතැම් විට සියුම් වේ. ඇතැම් විට නොදැනේ. සිතවිලි ඇතිව නැතිව යයි. සිත පිට ගියත් මූල කර්මස්ථානයට ඉක්මනින් එයි. එක් පරයන්කයක් පැයක් සිටිය හැකිය. විවිධ පරයන්කවල විවිධ දැනීම් ඇති ඒවා සඳහන් කරමි. කයේ උර කොටස ක්‍රමයෙන් පිම්බීමක් ඇති වී එය කන් දෙපස දක්වා පැතිරී යයි. කන් දෙපස තදවීමද දැනේ. එවිට ආශ්වාස ප්‍රශ්වාස අපහසුතාව ඇතිවේ. ඇතැම් විට ඉක්කා ගැසීමට සමානව උරහිස ඇතුළත ඇතිවන ගැස්මක් බෙල්ල උඩ කොටස දක්වා යයි. දකුණු මාපට ඇඟිල්ල තද බව හා වේදනාවක් දැනේ. ඇතැම් පරයන්කවල කලවා කොටසේ පටන් දනිස දක්වා කෙන්ඩා දක්වා වේදනාව පැතිරී යයි. වැඩියෙන් වම් පාදයට සමහර විට දෙකටම දැනේ. ඇතැම් විට පැයක් ගත වී ඇති නමුත් ඒ බව නොදැනේ. නිවසේදී දිනකට පැය 3ක් පරයන්කය පරයන්කේ සිටිමි. ඔබ වහන්සේගේ වටිනා උපදෙස් හා මඟ පෙන්වීම ගෞරවයෙන් අපේක්ෂා කරමි. මේ බුදු සසුනේදීම මාර්ගඵල ලැබේවා. මේකේ තව කොටසක් තියෙන මේ පැත්තේ. තව කොටසක් දෙන ඔබ වහන්සේගේ උපදෙස් පිළිපදිමින් නිවසේදී ලනුපැදුරක් මත සක්මන් පුරුදුව සිටිමි. පැය পায় යැවීමේදී වම් දකුණ වශයෙන් හා එයට බැඳුණු විඳීම් නිරීක්ෂණය කෙලිමි. සිත විසිරෙන අවස්ථාව ඇතිවේ. අවස්ථා ඇතිවේ. පිටත ගිය සිත පිටත ගියායයි මෙනෙහි කර නැවත පා තැබීමට යොමු වෙමි. ඔසවන පාදයේ බර බව හා තද බව දැනේ. পায় එසවීමෙන් සමග එසවීමත් සමග එකි එකී පාදයේ උකුල් ඇටය, දනිස් ඇටය, විලුඹ ඇටය එක විට නැවෙන ආකාරයද දැනේ. পায় එසවීමේදී පාද ඇඟිලිද ඒ සමගම ඉහළට එසවමි. එසවේ. পাය දිගු කර බිමට පහත් කරන විට ඇතුළතින් ගලා යන බවක්ද සැහැල්ලු බවක්ද දැනී යයි. පාදපතුල් පොළවට තද වෙන විට විලුඹේ ඇට ඇඟිලි ඇඟිලි තුඩු දක්වා ඇට විහිදී ගොස් පොළව සූරාගෙන රළු ලෙස බදන ආකාරය අත්විඳෙමි. සක්මනේදී හැම විටම ඇට සැකිල්ලක් මා සමග ගමන් ගමනේ යන බවත් මනසින් දිස්වේ. සක්මන කෙලවර සිටගත් විට ඇස්පිය වේ. දිගු ආශ්වාසය හා ප්‍රශ්වාසයක් ඇතිවේ. දකුණට හැරෙන විට වම් උකුලේ ඇටයද කැරකීමද ඒ අනුව දකුණු පාදයේ ක්‍රමයෙන් හැරවීමද නිරීක්ෂණය කළෙමි. තුනටියේ සිට මස් ඉරූ ලෙස පහළට ඇදෙන ආකාරයක් අත්දෙකිමි. අත්දකිමි. পায় මාරු කරන විට කයේ බර පැත්තෙන් පැත්තට මාරුවන ආකාරයේද ඒ අනුව ඇතිවන ශරීරයේ පැද්දීමද නිරීක්ෂණය කළෙමි. අත් දෙක හිරිවැටීම නිසා ඉදිරියට හා පසුපසට වශයෙන් දෙයත් කිහිප විටක්ම තබා ගැනීමට සිදුවේ. දේරුවන් සරණයි. මේක ඉදිරිපත් කරලා තියෙන එක ඇත්තටම භාවනාවට සම්බන්ධයි. ඉදිරිපත් කරලා තියෙන විදිහත් හොඳයි. එහෙම නැත්නම් තොරතුරු තියෙනවා. නමුත් සක්මන පිළිබඳව කලින් කියවපු කොටසට අවධානය යොමු කරොත් ඒකේ පේනවා සමහරලාට කන්දක පිටිපස්සේ මෙහෙම තදවීමක් දැනෙනවා අපහසුතාවයක් දැනෙනවා දනිස්සොල කලව ප්‍රදේශිලා දකුණු මේ දාන හිස් දක්වා වේදනා පැතිරෙනවා උකුල්ලටේ වේදනා දැනෙනවා කියලා අන්න ඒ පිට කොටසටයි මම මේ අවධානය යොමු කරන්නේ මේ ලියපෙකනාගේ මේ කයේ දැනෙන මේ වේදනා මේ දැනීම් භාවනාවට නැත්නම් විශේෂයෙන්ම සතිය පිහිටලා තියෙන බව අඟවන ලකුණක්ද එතන සතිය පිහිටීමට අරියාදුවක් කරදරයක්ද කියලා Tamange හිතට වැටෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරනවා ලේසි ඒක පිළිබඳව සුද්ධ කළ දෙන්න කමටාන එනිසා මේ ලියුපෙක්නා කැමති නම් සභාවට අදාත් ඉදිරිපත් කරන මේ පරියංග බහනදී ලියලා තියෙන මේ කයේ වැටෙන අපහසුතා සතිය තියෙන නිසා Tamanට ලැබිච්ච ලාභයක් විදියට පේනවද එහෙම නැත්නම් සතිය පවත්වාගෙන යන්න අරියාදුවක් කරදරයක් විදිහට පේන්නේ කියන එක සභාවට ඉදිරිපත් කරනවා හොඳයි. කැමැතිද අත උස්සන්න නැත්නම් උත්තර දෙන්න මේකට? ගරු ස්වාමීන් වහන්ස ඒ අවස්ථාවේදී මට සතිය තියනවා ඒ වේදනාව දැනුණත් ඒ විදියටයි මට වැටහෙන්නේ. මට සතිය තියෙනවා හොඳට මේ මේ වේදනාවත් මම ඒ වෙලාවට අවධානය යොමු කරනවා. ඒක නිසා ඒක කට උතරේ මම පිළියර ගන්නවා. නමුත් තව සභාවට පැහැදිලි වීම සඳහා මේ ලිඛිත දාලා තියෙන ලිපියට දාලා තියෙන චෝදනා මොකේන්ද? එහෙම නැත්නම් භාවන සතිය වඩපු නිසා මට ලැබිච්ච අතිරේක ලාභයක් වෙනදා නොදකිච්ච තොරතුරු ප්‍රමාණයක් කියලා ප්‍රශංසා මොකේන්ද කියලා කිව්වොත් ඒක සතියෙන් මට ලැබුණු ලාභයක් විදියට තමයි මම භාවනා විදිහේ ඒක කල්පනා කරන්නේ. ලියවිලා තියෙනනම් එහෙමනේ චෝදනා මොකෙන් ලියවිලා තියෙන්නේ. කියවනකොට මේ ලියලා තියෙනවා මට අපහසුතාවයක් දැනෙනවා මෙතන තද වෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි මේ භාවනා කරනකොට දැනගන්න තියෙන්නේ. අපි භාවනා නොකළොත් කයේ මේ මොනවා වුණත් අපි දන්නේ නැහැ. විතර චෝදනා කරන්නෙත් නැහැ. සතිය පිහිටවපු ගම කයේ මේ වගේ විවිධාකාර බලාපොරොත්තු නැති සමහරට දුක් වේදනා, සමහරට සුඛ වේදනා බලාපොරොත්තු නැති වගේක් වෙනවා. ඒක වාර්තා කරන එක හොඳයි. ඒක නැත්තම් මට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රාර්ථනා කරනකොට වාර්තා කරනකොට මේක සතිය නිසා Tamanට ලැබිච්ච වාසියක් අපි කියනවා අතිරේක ලාභයක්. එහෙම නැත්තම් අතුරු නිෂ්පාදනයක්ද නැත්තම් මේ සතිය පවත්වාගෙන යනකොට හරස් වීමක්, ඉසේකක්කමක්, අරියාදුවක්ද කියන කතාවෙන් අපිට තේරෙනවා මේ තොරතුරු දිහාට Tamanගේ හිත බලන හැටි. ඉතින් කවදා හරි අපි තීරුම් අරගත්තොත් මේ සතිය පිහිටවපු නිසයි මේ වෙනත නොදැනෙන මේ අපහසු දේ වුණා දැනෙන්නේ ඒක නිසා අපි මේකට සාදර වෙන්න ඕනේ අපි මේක සතියේ අතදරුවෙක් කියලා හිතා ගන්න ඕනේ දිනුවක් කියලා හිතන්න ඕනේ කියලා බැලුවොත් මේවා අපිට මේ හරි මේ වගේ තියෙන වේදනාකාරී ගතිය, පෙළෙන ගතිය, තවන ගතිය වෙනුවට මේක අස්වැන්නක් බවට පත් වෙනවා. යම් විදියකට මේක මේ භාවනාට කරන යනකොට කරදරයක් කියලා පටන් ගත්තොත් මේ ඒක ද්වේෂානුසය තමයි වැටෙන්නේ බලන් හදන්නේ ඒක නැති කරන්න. මේන අපහසුතාව මේන කරදර නැති කරන්න එතකොට භාවනාවේදී කවදාකවත් මේ අපහසුතාවල ස්වභාව ලක්ෂණ දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පේන දේවල් පේන්නේ කයට අවධානය යොමු වෙච්ච නිසායි මේවා හීනයක්වත් මති මතාන්තරයක්වත් නෙවෙයි ඇත්ත වශයෙන්ම වෙන එක මම දැන් මෙතන විඳින එකක් කියලා ඒක දිහා ලෑස්ති වෙලා ගියොත් මේ කයේ දැන් ඔක්කොම දිහාවට බලාන ගියොත් තමයි වෙන්දට වැඩිය පොඩ්ඩක් වෙලා මේව දරාගෙන සිටීමේ හැකියාව වැඩි වෙනවා. ඒක තව පැත්තකින් කියන්න පුළුවන් මේවා තියෙද්දි ආනපානේ බලන්න පුළුවන් කියන සෙල්ලක්කාර වැඩේට ඉඩ හම්බ වෙනවා. මේ වේදනාවක් දැනෙනවා. ඒ තියෙද්දි තානපාන තියෙන එක දිහායට නෙමෙයි. මේ වේදනාව හරහා, මේ අපහසුතාව හරහා. ඉතින් එතකොට ආනපානෙත් එක්ක ගත කරන වෙලාවේ පුංචි වැඩිවීමක් ඇති වෙනවා. ඉස්සරහ බැලුවේ ආනපානෙ විතරයි වෙන මොනවක්වත් එන්න එපයි කියලා. දැන් අපි මේ පොඩි පොඩි කලබල පොඩි පොඩි කරදර වගේ තිබුණට හරහා බලන්න ඕනේ මේව නැතුව යන්න බෑ. මේව සතිය නිසා ඇතිවෙච්ච දෙයක් කියලා බැලුවොත් මේ මේ කරදරයි කියපු දේවල් හරහා බලන ගතිය විනිවිද බලන ගතිය මේකට ඉතින් හොඳ පැකිලීමකින් තොර විපස්සනා කියලා කියන්න පුළුවන්. අයින් කරන්න හදන්නත් එපා, පතන්නත් එපා. මේව ආවයි කියලා මේකෙන් ආනපනේ වහන්න බෑ. මේකෙන් සතිය කඩන්න බෑ. අපිට මේ වගේ ඇහිදල් ඇස්සේ පේන්න පටන් ගන්නවා. මේ වේදනාව මේ අපහසු තත්ත්වයක පස්සේ තියෙද්දි ආනපනේ බලන්න පුළුවන් කියලා. අන්න ඒක එදිනදා ජීවිතේදී කොයි වැඩ තිබුණත් සක්මනක හිටියත් කරදර නැතිම දෙයක් අපි අපේක්ෂා කරන්න යම් යම් කරදර තියෙනවා. නමුත් ඒක යම් මට්ටමට එනකන් අපි පුළුවන් තරම් සතිය රකින්න පුළුවන් තරම් මූල කර්මස්ථානයේ රකින්නවා. පුළුවන් තරම් මේ විනිවිද දැකීම තමයි ජීවිතය කියන්නේ. මේ විනිවිද දැකීම තමයි තලතුණකම කියන්නේ. මේ විනිවිද දැකීම තමයි අත්දැකීම කියලා කියන්නේ. අන්න ඒකට ලෑස්තිලා ගියොත් මේ විනිවිද දකින්න ගතිය සෑහෙන දුරට යනකම් ඉතිරි පැත්තට වැඩෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් මේ වෙලාවේ කියන්නේ. ඒ නිසා කට උත්තර දුන්නට ස්තුතියි. අනිත් දවසේ මේවා දිහා විස්තරත් බලන්න. ඒ තියෙද්දි කරදර තියෙද්දි කොතෙක් දුරට ආනපානේ දක ගන්න පුළුවන් වුණාද කියන එකත් තවත් පාක්ෂයක් භාවනා කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමින් වහන්සේ මුලදීම එහෙම වේදනාව එනක මේ දැනුණා ඒ වුණාට සතිය පිහිටව ඔබ වහන්සේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දුන්න උපදෙස් තාම අගින් මම අනුගමනය කරා ඒක දිහා සතියෙන් බලනවා. ඒ වගේම මුල කර්මස්ථානෙත් මට ඉන්න පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තව ඒක ඒ පුළුවන්කම වර්තා කරපු දවසේ ඒකම වෙන වාක්‍යයක් වශයෙන් ලියපු දවසේ හිතට ලැබෙන අදිෂ්ඨාන ශක්තිය. එදිට ලැබෙන චිත්ත ශක්තියක්. අනිත් දවසෙන් ඊටත් එදී ලෑස්තිලා. එතකොට පේනවා සෑහෙන කරදරයක් තිබුණත් කරදරේ දිහා බලන්නේ කරදරේ හරහා අරමුණ දිහා බලලා බැලුවට මදි වාර්තා කිරීමෙන් තමයි ආනිසංස ලැබෙන්නේ. දැකලා වාර්තා කෙරුවේ නැත්තම් අස්සන්න ගොවිතැන් කෙරුවට අස්සන්න වෙලා නැහැ. අලාපාලු වෙන. වාර්තා කිරීමෙන් තමයි මණික් මණික් වශයෙන් දන්නව රත්තරන් රත්තරන් වශයෙන් දන්නා වගේ වාර්තා කිරීමෙන් තමයි අපි ඒකට පන්නරේ තියලා දෙන්නේ. එහෙමයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මයික් එක හදාගන්න නැත්නම් ඔක්කොම වැඩක් වෙලා වැඩක් නෑ. ආන්නෙම ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා වැඩසටහනට ආධුනිකයෙක් මේ. ආනාපාන සති භාවනාවේදී ආශ්වාස වාතය නාසිකාවේ ඉහළ කොටසේ ස්පර්ශ වන බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාස වාතයේ වඩා වාතයට වඩා මදක් වේගයෙන් ප්‍රශ්වාස වාතය පිටවන බව දැනුනි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස නිතරම ප්‍රකටව නොපෙනුන අතර නොපෙනුන අතර වඩා අවධානයෙන් බැලූ විට සියුම්ම නිරීක්ෂණය විය. නොඑක්වර සිත මූල කර්මස්ථානයෙන් බැහැරවන බැහැරව යන බව නිරීක්ෂණය විය. ශරීරයේ ඉදිරියට හා පසුපසට දෙපසටත් චලනය වන බවත් බොහෝ විට දැනේ. සිත වෙනතකට යාමට පෙර ඇතැම් විට ආශ්වාස ප්‍රශ්වාස වාර 4ක් 5ක් පමණ ඇතැම් විට වාර 10ක් 15ක් පමණ අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එතකොට මේ වගේ පිට ගියාට පස්සේ නැවත අර ඉස්සල්ලා වාර්තා තිබුණා වගේ අරමුණට ගත් අවස්ථා සිහිපත් කරන්න පුළුවන්ද? එහෙම නැවත ගත්තට පස්සේ ආයසරයක් අලුතෙන්ම භාවනා කරපු කෙනෙක් වගේ කරනකොට ආනාපාන වාර කීයක් කරන්න පුළුවන්ද කියන තොරතුර මේකට අවශ්‍යයි මේ වார்த்தාවේ අංග සම්පූර්ණත්වයේ සඳහා එක්කෝ ඒක අනිත් දවසේ ලියනකොට ලියන්න ඕනේ පිට යන්න ඉස්සෙල්ලා මට වார்த்தා මේ ආනාපාන වාර 4 5ක් 10 15 දකින්න පුළුවන් පිට ගියේ මේකටයි කියලා කියන එකත් හොඳයි ඊට පස්සේ ඒ සද්දයක් නිසා වේදනාව නිසා හිතවිලන්ස අපිට ගියා නම් කවදා හරි Tamanට අත්දැකීමක් තියනවාද ඒ පිට ගිය හිත නැවත ආනාපානට ආපගත්තු අවස්ථාව. ඒකෙදි මම පොඩ්ඩක් විශේෂණය කළා කියනවා එලට ආනාපානෙටම නැති වුණත් කයට ගන්න පුළුවන් නම් ඒත් ඇති. ආන්නේ පිට ගිය හිත නැවත කයට හෝ කයේ තියෙන සුවිශේෂී අත්දැකීමක් වෙන ආනාපානටෝ ගත්ත බව වාර්තා කරන්න පුළුවන් නම් නැත්නම් ඒකට භාවනාදී ලෑස්තිලා යන්න පුළුවන් නම් එතකොට යාට අර බාහිරින් එන කරදරෙන් තියෙන කරදර කරන ගතිය, පෙළන ගතිය, තවන ගතිය අඩු වෙන පටන් ගන්නවා. එනිසා එළියපෙකන කැමතිද මේ වෙලාවේ සභාවට කතාවක් කතා කරන්න? එහෙම නැත්නම් මම ඉල්ලා හිටනවා අනිත් දවසේ ලිඛිතව දෙන්න කියලා මේ වෙලාවේ කතා කරොත් මම හිතනවා අනිකුත් ආධුනිකයන්ටත් ඒක පූර්වාදර්ශයක් වෙයි කියලා. ප්‍රශ්න ලියපෙකන කැමති දත උසන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසතිය වඩනකොට ගොඩක් වෙලාවට පටන් අරගෙන පොඩ්ඩක් වෙලා යනකොටමත් හිත විසිරිලා යනවා. නමුත් අහපෝ මූල කර්මස්ථානෙට එන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට ආශස් ප්‍රසද 10ක් 15ක් ගියාට පස්සෙත් එනවා. නමුත් ආපහු එන්න පුළුවන්කම තියෙනවා මේ මූල කර්මස්ථානෙට. ඒක හරි වටිනවා එහෙම අපිට ඉදිරිපත් ළමයි එකේ ගත් එකත් වටිනවා වார்த்தාවත් අනිත් දවසේ ලියන්න ඒක හොඳ ධෛර්යමත් හිත ධෛර්යමත් කරන දෙයක්. එහෙම ගත්තට පස්සේ ආනාපානට හිත නැවත යොදන එක අලුතෙන්ම අමෝරාවෙන් කරන්න ඕද නැත්නම් කිසි කරදරයක් නැතුව ගමනක් පිට ගිය මනසේ නැවත තමන්ගේ ගෙදරට එන්න වගේ ආනාපානට නැවත සතිය පිහිටවන්න පහසුකම පහසුකම ගැන මොකද කියන්න තියෙන්නේ? ආපහු එන්න පුළුවන්කම තියෙනවා මුල කර්මස්ථානයේට මේ අපහසුයක් නැතුව. ඔව් ඒක තමයි අපි මේ ජීවිතයේ උපේන දේ. භාවනා කරුවා කියලා උපයන්නේ හිතපට වෙට යන එක නම් කවදාකවත් නැති වෙන්නේ නැහැ. පිට ගියාට පස්සේ එන්න ඕන තැන දන්නකම තමයි අපිට තියෙන සරණ. අපිට තියෙන සාන්තිය මේ නාතකරණ සරණ දේ ඉච්චරයි. කරදරයක් වෙන්නේ නැතික වළක්වන්න බෑ. කරදර කෙරුවට පස්සේ මෙන්න මෙතෙන්ටයි මම හිත ගන්න ඕනේ කියලා Tamanට ക്ഷേමය මතක් වෙන්න ඕනේ. නිර්මල තන මතක් වෙන්න ඕනේ. නික්ලේශිතන මතක් වෙනවනම් ඒක තමයි බුදුන් වෙන්නේ තන. ඒක තමයි ධර්ම වෙන්නේ තන. ඉතින් එහෙම දෙයක් නැත්නම් අපි අනාතයි අසරණයි. අයි මේ පිට ගියේක අපේ යාළුවෙක් නෙවෙයිනේ. අන්නේ බව දැනගත්තකම එකක්. දැනගෙන එතෙන්ට ඒක ගන්න පුළුවන් වෙලා වාර්තා කෙරුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඉබ්බා යන යන තැන තමයි කට්ටරයි යන වගේ මොන්න තරම් අපිට කරදර බාධක ආවත් කරදරේ ඉඳලා තීරුම් ගත්තොත් මං ඉන්නේ කරදරේ කියලා දැන් ඊට පස්සේ පිහිට පිනිස කොතැනද යන්න ඕන කියලා තමයි දන්නවනම් මේක පිළිබඳව විශ්වාස කිරීමට ਸਰවචන්සේ සඳහන් කරනවා මේ භාවනාව අපුරුදු කරන යම් කෙනෙක් මරණ චිත්තක්ෂණයේදීවත් කවදාකවත් හිත කලකොල වෙන්නේ නැහැ මේ පුරුද්ද අපිට උදව් කරනවා. මරණය ඇවිල්ලා මේ වේදනාව දෙනව නෑදෑයෝ තඬන ඔක්කොම කරන නම Taman දන්නවා. මගේ හිත පාත්තන්න ඕනේ මෙතනයි කියලා. බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාව හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පැවැත්ති යුත්තේ මෙතනයි කියලා දන්නවනම් ඒකට කියනවා සසරණ සනාත කියලා වචන දෙකක්. බුදුහාමුදුරනේ මේ තින්දිය අපිට සිහිපත් වෙන්නේ. බුදුහාමුදුරණන් අරමුණු කිරුවේ ඒත් ප්‍රශ්න නැහැ බුද්ධානුස්සති කරපු කෙනෙක් නම් ඒකට හිතෙන එක. දැන් මෙතන අපි අරමුණ කරන්නේ කය. එනතන ආනපාන. ඒ දෙකෙන් එකට හිත ගන්න පුළුවන්කම බලන්න. අන්න ඒක පිළිබඳව ඒක කියලා මෙතන අදහස් කරන පිටගිය හිත තමන්ගේ අරමුණට ගැනීම පිළිබඳ වැඩි වැඩියෙන් විස්තර ලියන්න ලියන්න ලියන්න කර්මස්ථාන වාර්තාව හරීම පෝසත් වෙනවා. රචනයේ අංග සම්පූර්ණ වෙනවා. යෝගාවචරයට තේරෙනවා අපේ ජීවිතේ අපි අල්ලපු නැති තැන තමයි මේ. අපේ අධ්‍යාපනයේ කවදාකවත් අපිට උගන්වන්නේ නැති තැන තමයි මේ. උගන්වන හිත පිට ගියාම කනගාටු වෙන්නේ. ඔව් පිටිගිය හිත නැවත මෙතෙන්ට ගෙනත් දාලා ඒක පිළිබඳව වාර්තාවල් ලියන්න පටන් අරගත්තොත් ලෝක සාහිත්‍යයේ තියෙන උග්‍රම හොඳම රචනයේ බවට පත් වෙනවා. පුළුවන් තරම් ඒක තොරතුරු ලියන්න. පිටිගිය මෙතනයි එතන ඉඳලා මට මතක් වුණා මං ආපහු අරමුණට ආවා. අරමුණ මෙහෙමයි මට වැටහුනේ. ඊට පස්සේ මට අරමුණ මෙච්චර වෙලා ඉන්න පුළුවන් ආදි වශයෙන් අර වෙච්චි වැරද්දෙන් හදන පාර නිවස කරා ආපහු එන පාර විස්තර ලියන්න පුළුවන් නම් ඉතින් කමඨාන් සුද්ධ කිරීමේ උපරිම ලකුණු ගණනක් ලැබෙනවා ආනිසංසත් ලැබෙනවා. ඒ නිසා අනිත් දවසේ වාර්තාත් ලියනද ලියනකොට පුළුවන් තරම් ඒ හිත පිට ගිය තැන ඉඳලා තමන්ගේ අරමුණට පැමිණීම පිළිබඳව සක්මණේදී පරියන්කේදී එදින්ද වැඩුණා ප්‍රශ්න නැහැ. විස්තර ඇතුල් කරන්න ඇතුල් කරන්න කරන්න රචනය බොහොම සාර්ථක වෙනවා. ඒක මේ ලියපෙක් කරනාට විතරක් නෙවෙයි කාටත් ඇහෙන්නයි මම මේ කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ නවක යෝගියක යෝගියක් යෝගියක වන මා ආනාපාන සති භාවනාව මෙනෙහි කිරීමේදී සතිමත් සතිමත් සතිය පවත්වා ගැනීමට උත්සාහ කළ අතර දන හිසෙන් නැගුණු වේදනාව ඊටමත් ආයාසයෙන් දරා ගනිමින් භාවනාව කළ අතර ටික වේලාවකින් මගේ සිත කිසිම දැනීමක් නැති නිශ්චලතාවයකට පත්ුනිමි. සිතේ ප්‍රීතියක්ද ඇතිවිය. මාගේ සිත සමාධිගත වන අතර ඉදිරියට යාමට අවැසි කාර්ය පිළිබඳ අවබෝධයක් නැත. මේ පිළිබඳව පහදා දෙනු මැනවි. සක්මන් භාවනාවේදී මගේ পায়ට ගොරෝසු තද ශීතල මෘදු ස්පර්ශය දැනුනි. পায় එසවීමේදී ඉදිරියට තල්වන බවත් පොළවට තදවන බවත් අවබෝධ විය. ශාරීරියේ කොන්ද ප්‍රදේශයේ වේදනාවක් සහ සිත වම දකුණ পায় කෙරෙහි සතිමත් විය. ධාතු මනසිකාරයට සිත හැරුණු බවක් දැනුනි. දහඩිය දැමීමේදී තේජෝ ආපෝයයි අවබෝධය ලැබුණි. পায় තැබීමේදී පඨවි සහ ඉදිරියට পায় තැබීමේදී වායෝ ධාතුවන් পায় ඉදිරියට තල්ලුවන බව දැනුනි. මේ නිසා මාගේ සිතට ප්‍රීතියක් දැනුණු අතර නිහඬව විඳ ගතිමි. ස්වාමින් වහන්සේ මේ නිවැරදි අවබෝධයක් දැයි නොදන්නා අතර පහදා දෙනමින් ඉල්ලමි. අපවැනි අයට අවබෝධය ලබා දෙනට වෙහෙසෙන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයෙහිම පැතු යම් බෝධයකින් නිවන් සුව සාක්ෂාත් වේවා නිදුක් නිරෝගී වේවා හොඳයි. ඒ පසු කොටස ගැන කියනවනම් කරන්න තියෙන්නේ ශක්මන් කරනකොට මේ වැටෙන විස්තර, ධාතු මනස්කාර පිළිබඳ විස්තර, එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය පිළිබඳ විස්තර පිළිබඳව හරි පාරද නැති පාරද කියලා තේරුම් ගන්න මේක නැවත නැවත කරන්න කරන්න හිතේ අසහන ගතිය අඩු වෙලා ප්‍රීති ප්‍රමෝද එනවනම් වැඩි හරි. කාටවත් වෙන බල්ලා කියන්න බෑ පාර හරිද වැරදිද කියලා නැවත නැවත කිරීමෙන් තමයි තියෙන්නේ. සක්මණ පිළිබඳව එහෙමයි පරියන්ක පිළිබඳ කියනකොට ආනපානතියේදී ධනේශේ වේදනාවක් තියේදී අමාරුවෙන් මම භාවනා ගෙනිච්චයි කියලා තියෙනවා. ඒකට තමංගේ අරමුණෝනේ වේදනාවද නැත්නම් ආනාපානෙද නැත්නම් වේදනාව හරහා ආනාපානෙ බැලුවද නැත්නම් ආනාපානෙ හරහා වේදනාව බැලුවද කියන ඒ තොරතුරු වාර්තා වෙන්නේ නැති නිසා එතන හිතේ කලකොල භාවයක් තිබිලා තියෙනවා කලෙලියක් තිබිලා නැහැ. ඉතින් ඒක සුද්ධ කරගන්න එක හරි වටිනවා. ඔය ඉස්සරහට අහන මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව සුද්ධ කරලා දෙන්න. ඉතින් ඒක නාටත් මම කැමති අත උස්සනවා නම් මේ වෙලාවේදී වේදනා මුල් කරගෙනද භාවනා කරුවේ ආනාපාන මුල් කරගෙනද භාවනා කරුවේ නැත්නම් මේ දෙක කොහොමද අන්‍යෝන්‍ය වශයෙන් Tamanට අත්දකන්න හම්බුනේ කියන එක සබාගත කරනවා නම් හොඳයි. මම අත උස්සලා තියෙනවා. අත පේන්න උසන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සිහිය පවත්වාගෙන යන විට දැනුණු වේදනාව මම උත්සාහයෙන් තමයි ඒක පවත්වාගෙන ගියේ එතනදී හිත චුට්ටක් වේදනාව පැත්තට යොමු වුණා ආපහු මුල කර්මස්ථානයට යනවා ආපහු වේදනාවට යනවා. හැබැයි උත්සාහ කිරීමේදී සිත එක්තැන් වෙන ගතිය ආවා. ඉදිරියට යාම සඳහා පොඩි පැටලීමක් එතනදී ආවා. සිත එක්තැන් වීමකු සිද්ධ වුණා. ඒක ඒක ඊට පස්සේ ලියවිලා තියෙනවා. නමුත් අර මම අවධානය යොමු කරනවා වේදනාව පවතිද්දි වරින් වර ආනාපානට යනවායි කියලා. එතකොට වේදනාව ළඟ තියෙන ආනාපානෙ දුර තියෙනා වගේද පේන්නේ? ආනාපානෙ ළඟ තියෙන වේදනාව දුර තියෙනා වගේද චිත්ත යන්දර කියන්න පුළුවන්. ඒක දෙක සමාන්තරව ගියා වගේ තමයි දැනෙන්නේ. පැත්තෙන් පැත්ත වගේ තියෙනවා. ඒත් එතකොට වේදනාවට යනකොට මේ අමනාපයක් මන ආනපානට යනකොට මනාපයක් වගේ මනාපමනාප දෙකේ හොල්මනක් පේන්න තියෙනවා දේ වෙලාව. එහෙම උකුත් දැනෙන්නේ නැහැ. ආවම වේදනාව පැත්තක තියලා මූල කර්මස්ථානට යන්න උත්සාහ කරනවා. එතකොට මූල කර්මස්ථානයේ කරදරයක් වශයෙන්ද පේන්නේ. එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානයේ තියේ මම මෙහෙම දාන්න ප්‍රශ්නේ. කරදරයක් නැතුව ආනපානෙ බැලිල්ලත් මේ විදිහට වේදනාවක් හරහා වේදනාවක් තියේදී ආනාපාන බැලිලත් කියන මේ දෙකෙන් වඩා කාර්යක්ෂම සතිය වඩා කාර්ය සෙල්ලක්කාර සතිය තියෙන තනි කර ආනාපාන ඉන්න එකේදී නැත්තම් වේදනාවක් තියේදී සතිය ආනාපාන පවත්තන එකේදී කියලා ඇහුවොත් මොකද කියන්නේ වේදනාව තියේදී ආනාපාන සතිය වඩන එක මට ගැටලුවක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අර මේ සිත සම සිත එක්තැන් වෙනකොට ඉදිරියට යාම පිළිබඳ ගැටලුවක් මට එනවා කියන්නේ නෑ එහෙම ඒක අපි මෙහෙමයි දාන්න තියෙන්නේ. එහෙමනම් හිත සමාධිගත වීම ගැටලුවක් වෙලා අපිට. ඒක උත්තරයක් නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ සමාධිගත වෙනවයි කියන්නකො. ඒකලෝ ඒකෝති බහයට පතුන. ඒක ඒක පුළුවන් තරම් ඉන්න දෙන්න. එහෙම නැත්නම් අපිට තියෙන රණ්ඩුවක් නේ. ආනපානයි වේදනාව අතර රණ්ඩුවක් නේ. ඒකට යනවා. ඊට පස්සේ ඕක ඉවර වෙනවා. ඔය එන ඒකෝදි භාවයේ කැඩෙනවා. එක්ක ආනපණ්ඩේ යනවා, එක්ක වේදනාවට හිත යනවා. ඊට පස්සේ ආයෙත් ආධුනිකෙක් වශයෙන් කරනවා. කරනකොට එක අරමුණේ ම ඒකාග්‍ර වෙලා ඒකෝදි භාවයටපත් වෙලා යන සමාධියට අපි සමත සමාධිය කියලා කියමු. තව එකක් එක්ක උරුට්ටුව තියේදී වේදනාවක් ඇවිල්ලා කරදර කරනවා සද්දයක් තියෙනවා හිතවිලි එනවා ඒ තියේදී සටන පාවා දෙන්නේ නැතුව පවත්තන එක බොහෝ විට විපස්සනාවට හුඟක් තොරතුරු සපේනවා. අමුද්‍රව්‍ය සපේනවා. අන්න ඒ දෙක කරන්න කරන්න කරන්න කරන්න පොත්වල කවදාකවත් නැති තමා විසින්ම තපයාගත යුතු ක්‍රම සහ විදි වලට හොඳ තැනක් එනවා. පොත්වල නෑ ඒවා. કોઈ කරදරේ දාවේ මොන කරදරේ ආවත් Taman අරමුණ යාම බේර ගන්න හැටි. එහෙම නැත්නම් ඒ න කරදරයක් කිව්වට ඒකට හිටනමනාව නොකර ගන්න හැටි. මේ ඔක්කොම තියෙද්දි ටික වෙලා කාට සමාධිය එන හැටි කියලා මේක මේ චක්‍රේ නැවත නැවත කරකෙන්න දෙන්න කරගෙන දෙන්න දෙන්න දෙන්න තමයි තේරෙනවා දැන් ඉස්සරහට යන්නේ Tamanගෙම උපක්‍රම වලින්. ගුරු උපදේශ නැහැ බුදුහාමුදුරුවොත් නැහැ. ඒව අපිට බුදුරජාණන්සේ පාර පෙන්ලා දුන්න. දැන් කරන්න කරන්න තේරෙන පටන් ගන්නවා. හැම කරදරයකින්ම තමන්ගේ දැනුම තියුණු වෙනවා. ඉස්සර කරදරයක් කියලා කියන කරදරයක්. දැන් කරදරය කියන්නේ අමුද්‍රව්‍යයක්. එන හැම කරදරේ දිනනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කරදරේ තිබුණාට ජාම බේර ගන්න හැටි දන්නවා. ජාම බේර ගන්නවා කියලා කියන්නේ සතිය කඩා ගන්නෑ. වරින් වර සමාධියටත් එනවා. මූල කර්මස්ථානයේ දකින්න තනිකර හෝ සද්ද මැද්ද කරදර මැද මෙන්න මේ ගමන මේක තමයි අපි මේ ජීවිතේ කරපු නැති වැඩේ. ඒ නිසා ඒක නැවත නැවත කරන එක තමයි ඉදිරියට කරන්න තියෙන වැඩේ. ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් තියෙනවා. ආනපාන සතියේදී මට සති කියන්නේ හුස්ම රැල්ල මගේ නාසාග්‍රවලට මට උදර ඉහළ කොටසට දැනෙන්නේ. එතනදී තමයි මගේ දැනෙන්නේ මට මම නාසාග්‍රයට සිත යවන්නේ නැහැ. යන්නේ නැහැ. දැනෙන දේ එච්චර අපට ඕනේ. ඒක අහවල් තැන දැනෙන්න ඕන කියලා දෙයක් නැහැ. නමුත් මේ දැනෙන දේ හිතලුවක් නෙවෙයි, කල්පනාවක් නෙවෙයි, නින්දෙන් නෙවෙයි. මේක ප්‍රകൃතියමයි. එහෙම නැත්නම් මේක උරගා බලන්න පුළුවන් කියන එක විතරක් යෝගාවචරය සාතික වෙන්න ඕනේ. එහෙම සුවන්ස්. අනිත් එක තමයි ටිකක් ශරීරයේ ගැස්සෙන ගතියක් දැනෙනවා. අභ්‍යන්තරේ. ඒකත් අර වේදනාව වගේ බාර ගන්න. ඒක තියෙද්දි ආනපානේ නඩත්තු කරන්න පුළුවන්. මේ ශරීරය දැනනවයි කියලා කියන්නේ ඒ වෙලාවේ ඇත්ත දෙයක් නේ. වෙන දෙයක් නේ හිතපු දෙයක් නෙවෙයිනේ. ඒක තියෙද්දිත් පුළුවන් ආනපනේ පවත් ගන්න. ශබ්ද තියෙද්දිත් පුළුවන් ආනපනේ හිත පවත් ගන්න. හිතවිලි තියෙද්දිත් පුළුවන් ද කියලා බැලුවොත් මේ යන හැම එකටම එකම උපක්‍රමයක් තියෙනවා. පස්ස ගහන්න එපා පශ්චාත්තාප වෙන්න එපා. එයා කොච්චර කරදර කරත් හැකි හැමතා යන්තාක් පුරට යන්න පුළුවන් ඒ තාක් ආනපනෙට යන්න බැරිම නම් මම ඉස්සරත් මතක් කරා වගේ මම මේ ඉඳගෙන ඉන්නේ කියන එක දන්නවනම් ඇවිදිනවා නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඒක අපිට ඒ වෙලාවට කංගේ ගහගෙන යන මිනිහට හම්බෙච්චි කඹයක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ රණ්ඩුවේ යන ගමන තමයි වඩා විචිත්‍ර. ඒක සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, ගැස්මක් වෙන්න පුළුවන්, ඔලුව කඩා වැටීමක් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. ආන ඒ එතකොට මූල කර්මස්ථානට අනතර කරන්න එපා. ඇස් බැල්ලෙන් පිට යන දෙන්න එපා. හැකි තාක් දුරට මූල කර්මස්ථානට හිත යොදනකොට විශ්වාසය වැඩෙන්න පටන් ගන්නවා. සෝමනස් වහන්සේට නිදුක් නිරෝගී සුවම ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සක්මන් කරන විට වම දකුණ වශයෙන්ද පාදයේ ඉස්සී පතිත වන ආකාරයද මෙනෙහි කළෙමි. යටිපතුලේ රළු ලෙස වැලි කැට සහ ගල් කැට ඇනෙනු දැනිනි. වම් පාදයේ වැඩිපුර රළු ලෙස ගල් සහ වැලි සමග ස්පර්ශ වනවා දැනුනි. පොළවේ සීතලක්ද විටක යන්තමින් රත්තුණු බවක්ද දැනුනි. මළුවේ අවසානයට ගොස් හැරෙන විට පාද පොළවට පතිත වන ආකාරයට වම දකුණ වශයෙන් බැලුවෙමි. මා මේ සක්මන් කරන ආකාරය නිවැරදිදයි කාර්නිකව පහදා දෙනු මැනවයි. පරියංකය හුස්ම ගනිමි පිට කරෙමි යනුවෙන් හුස්ම රැල්ල දෙස අවධානය යොමු කළෙමි. ඉක්මනින් හුස්ම රැල්ල කෙටිවිය. පසුව මෙනෙහි කිරීමට නොහැකි තරම් කෙටිවිය. මගේ උඩුකය ඉදිරියට නැවී බෙල්ල කඩා වැටි ඇති බව දැනුනි. නමුත් මන් එයට එලෙසම පවතින ඉඩහැර කය කෙරෙහි සතිය පිහිටුවෙමි. හදිසියේම මුළු ඇඟම ගැස්සුණු නමුත් මන් ඇස්සැරියේ නැත. යලිත් හුස්ම රැල්ල පෙනෙන්නට විය. නැවතත් මුල් ආකාරයටම හුස්ම රැල්ල නොපෙනී ගොස් ශරීරය නැවීමට පත් නැවීමකටපත් විය. යලිද පෙරසේම ගැස්සී අවදි වීමි. බෙල්ල පුරා දහදිය දමා තිබිනි. මා මේ භාවනා කරන ආකාරය වැරදි නිවැරදිද නිවැරදි ආකාරයක් දැයි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. මම හිතනවා පසු කොටසින් පටන් ගත්තොත් ලේසි කියලා උත්තර දෙන එක පරියංක භාවනාවේදී ආනාපානට යනවා. ඒක දිහාම යම් වෙලාවකට අපි ආනාපානයත් එක්කම මුහුණට මුහුණ දාලා යන්න පටන් ගත්තොත් ආනාපානේ වැටෙනවට අමතරින් කාලානුරූපව ආනාපානේ විපරිණාමයටපත් වෙන හැටි වෙන වෙනස් ආකාරවලටපත් වෙන හැටි ඇතුව නැති වෙනාට හැටි ආකාර තියෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ නිකන් දල වශයෙන් කියලා තිබුණා. සෞඛ්‍ය සම්පන්න භාවනා කරනකොට ආනාපාන හිත දානකොට පේන්නේ ගොරෝසුවට. ඒකම නිසිරින්ද බලන ඉන්නකොට ඒක මධ්‍යස්ත සියුම් කෙටි බවටපත් වෙනවා. ඒක මේ මේ සතිය කැඩිලක්වත් මොනවත් නෙවෙයි. ඒකේ යෝගාවචරයට අත්දැක ගන්න පුළුවන් එක. ඒකට බය වෙන්න නරකයි. එතෙන්දි කලබල වෙන්නේ නැතුව ආනාපානෙමයි මේ ඉන්නේ. අර තිබුණ එකමයි ගොරෝසු නැතුණට ආනාපානමයි කියලා බැලුවොත් ඕක අතිසියුම් තත්ත්වයටපත් වෙනවා. අනේ අතිසියුම් තත්ත්වයටපත් වීම ආනාපානයේ විපරිණාමයේ විදිහට අපි මෙතන සලකනවා. ආනාපානයේ වෙනස් වීම. අනිත්‍යතාවේ. ඉතින් ඒ නිසා ඒ කලබලයක් කරගන්න නැතුව ගියොත් ඒ හොඳට තැම්පත් වෙනවත් එක්ක මේ කය වැක්කිරෙන්න ගන්නවා. බෙල්ල කඩාවැටෙන්න ගන්නවා. පැද්දෙන්න ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එහි මේ කූඹි දුවනා වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඉඳපු ගමන් ගැස්සිලි එනවා. මං කියන්නේ එහෙම ගැස්සෙන්නේ නැත්නම් ගැස්සෙන්න යන්න එපා. මං කියන්නේ එහෙම වෙනවා සමහරවිට. උනාට බය වෙන්න එපයි කියලා මං කියන්නේ. අනිත් දවසේ ලියන්න එපා. සෝනස ගැස්තුනේ නෑනේ. ඒක නිසා භාවනාව හරියද කියලා අහන්න යන්න එපා. ඒකත් අල්ලනවා මේ විදිහට. එහෙම උනාට පස්සේ ආයෙසරයක් එකපාරට ඇඟ අවදි වෙලා අර ගෙවිච්ච ආනාපානේ මතුවෙනවා. සද්ද වේදනා හිතවිලිත් මැද. දැන් මේ කියන එක නම් බය වෙලා නැහැ. දෙවෙනි සැරේට මතුවෙච්ච ආනපානේ ආයෙත් බල්ලා තියෙනවා. වන්නකොට ආයෙ තැම්පත් වෙලා ආයෙ විවේක තැනකට යනවා. එතකොටත් අර හොල්මන එනවා. කය පාලනය කරගන්න බැරි වෙනවා. ඊට පස්සෙත් කැසිලා ආයවදිනකොට ආය ආනපනේ ආය කයට කෙලිමීමයි වෙනවා. මේක දැන් චක්‍ර දෙකක් විස්තර කරලා තියෙනවා මේකේ. හිතනද එක පරියන්කයක චක්‍ර 20ක් විතර ගියොත් මොකද වෙන්නේ කියලා. ඇවිස්සෙනවා, tempat වෙනවා. ඇවිස්සෙනවා, tempat වෙනවා. එතෙන්දී යෝගාවචරයට ඒ චක්‍ර 10 15 පහ වෙනකොට තේනවා න්‍යායක් තියෙනවා ඇවිස්සුනොත් tempat වෙනවා tempuනොත් උනත් ඇවිස්සෙනවා මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙනවා අපිට පේන්නේ ඇවිසීමේ හතරයි කියලා tempat වීම tempat වීමේ හතර කියලා හතරයි කියලා ඇවිස්සෙන්නේ මේ දෙන්න කාසියක දෙපැත්ත ආන්න මේකට වෙන්න දුන්නොත් චක්‍ර 20 30 20ක් 30ක් යනකොට මේ තැම්පත් වෙනවා ආයේ එහෙම ඇවිස්සෙනවා මේ පොඩි පොඩි විනාඩියක් ඇතුළත දෙක තුනම වෙනවා එතකොට යෝගාවචර තේනවා මේ ඔක්කොම මොන જાති වුණත් ඇත්තටම සතිය කැඩෙන්නේ නැහැ ඒක තේරෙන්නේ අර චක්‍ර 10ක් 15ක් ගියාට පස්සේ ආන ඔය ආදර්ශෙම ගත්තොත් සක්මනට අර විදියට සක්මනේ විස්තර දැනගෙන ඉන්නකොට එnde end end end විස්තර දකිමින් තියෙන පියවර ගන්න වැඩි වෙනව නම් පරියන්කේ තරම් නැති වුණාට මේ පීවර පිළිබඳ දැනීම කාලානුරූපව එන්න එන්න ඉබේ සිද්ධ වෙන ගතියට එන්න පටන් ගන්නවා. සක්මන ඉබේ සිද්ධ වෙනවා. මේ ඔසවනවා, යවනවා, තබනවා මෙනෙහි කිරීමනුත් ඕනෙත් නැහැ. ඒක හුදුවට දැනෙනවා. හරියට බයිසිකල් එක පැදින්න පුරුදු වෙච්ච කෙනෙක් ඉබේම බයිසිකල් එකේ බැලන්ස් එක අරගන්නවා වගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සක්මන පියවර කාලානුරූපව ආයාස කර තැන ඉඳලා අනායාස කර තත්ත්වයට යනවා. පහළණය කරකට හිටපු තත්ත්වයටදී ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා වගේ වෙනවා. අන්න ඒක වෙනවා නම් ඒක ඒකේ දියුණුවක් කියලා ගන්න පුළුවන්. ඒ දියුණුවට ආසන්න කාරණාව තමයි සක්මනේම පියවරේම වෙනදට වැඩිය වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් එහෙනම් කියන්න පුළුවන් ප්‍රගතියක් වෙන්නේ කියලා. මම හිතනවා මේ වෙලාව හැටියට මේ උත්තරේ ප්‍රමාණවත් කියලා. ගරු ස්වාමින් වහන්සේ මම පරියංකේ දැන් මෙතන කියා සිත තැන්පත් වීගෙන එන විට විනාඩි 5ක් 10ක් වගේ යනකොට මගේ අත් දෙක තද වෙනවා. තවද බෙල්ල හරියේ කූඹි කනවා වගේ දැනෙනවා. දකුණු පාදයේ යටිපතුලේ විලුඹ හරියට තද කටුවක් ඇනුණා වගේ දැනුණා. එතනදී භාවනාව කැඩුනා. මෙය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවායි පතමි. ඔය කෙනාගේවත් මම ඉස්සල්ලාම ආපු එකනාගේ කතා කරපේකන ප්‍රශ්නේ අහනවා මේ විදිහට කයේ මේ විනු බැලන වගේ දැනෙනවා කටු වෙන්න වගේ සත්තු දුන වගේ තියෙනවා Tamanට සතිය තියෙන බාට සාක්කියක් සාධකයක්ද නැත්නම් සතියට අරියාදුවක් කරදරයක් වශයෙන්ද පේන්නේ කියන එක මම කැමතියි දැනගන්න. ලියපෙකන පිටිපස්සෙම අත උසනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සතිය තියෙනවා කියලා තේරෙනවා. තේරෙනකොට ඒ සතිය කැඩිලා යනවා අර වේදනාව තදින්ම එනකොට. ඒකයි වටහා ගන්න ඕනේ මොකද්ද කියලා. අපි හිතමු තදින්ම වෙන්න ඉස්සර වෙලා මේ විලිඹියෝ වගේ කට්ටක් අයින වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඇඟේ කූඹි දුන වගේ තේරෙනවා. එහෙම නැත්නම් අතපය තද වෙන වගේ තේරෙනවා. අන්නේ තද වෙන තේරෙන gati මේ සතියෙන් ප්‍රයෝජනයක් නම් එහෙම නැත්නම් සතියෙන් ලැබිච්ච සපිතී තියෙන බඩ සාක්කයක් නම් අන්න ඒක පිළිබඳව සාදර වුණොත් ඒකට ලෑස්තිලා ගියොත් 100 100ක් වුණා ඉවසන්න බැරි වෙයි වෙන්නට වැඩිය මේක දරාගෙන ඉන්න පුළුවන් ගතියක් එයි. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේක භාවනාවේ ප්‍රයෝජනයක්. මේකට ਸਰවචනාංශයේ මෙන්න මෙහෙම උදාහරණ දෙකක් දෙනවා. නැත්නම් උපමාන දෙකක් දෙනවා. මේ කයි වෙනද නොදැනිච්ච දේවල් <clears throat> ප්‍රනීතව වැටීම ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් අඩුවීමක් කියන එක Tamanට එතනදීම තේරුම් ගන්න පුළුවන් නම් මේ කරදරයක් විදිහට නෙවෙයි බාරගන්නේ. මේක තේරුම් අරගන්නේ සතියෙන් ප්‍රයෝජනයක් සතිය සාධකයක් සතියේ තියෙන බාට ලකුණක් කියලා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේක ඉවසීමේ ශක්තිය එන්න එන්න එන්න එන්න වැඩි අපි සාමාන්‍ය භාවනා ලෝකේ සිද්ධ වෙන්නේ එහෙම වෙනකොටම ඒක කරදරයක් කියලා හිතලා එක්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් අරමුණු මාරු කරනවා. අපි කවදාවත් මේක දිගට ගෙනියන්නේ. මේ තමයි මායя. මේකට තමයි කෙලස් කියන්නේ. බුද්ධ ජානතේ මීට පිටිපස්සෙන්ලා කියනවා දැන් සතිය පිටලානේ තියෙන්නේ. උකට තව එන්න දෙන්න. ඔය කරදර වැඩි වෙන්න එන්න කියන්නේ. මාරාන්තික වේදනාව එන්න අරින්න. ඒ එක එක්කත් එන්නේ. බය වුණොත් විතරයි ඉලවලව කන්නේ බල්ලෙක් උනා. මොන දුන්නොත් එක සැරයක් හපනවා උවිතරයි. අපි මෙතෙක් කල් භාවනා දෙකේ ඉරුවේ එන කරදර වලට මූණට කෙල ගහලා වුණ වතුරක් කරලා භාවනා නතර කරලා ඉතින් කමඨාන් සුද්ධ කරන්න යනවා. නමුත් ලෑස්තිලා යන කමඨාන් සුද්ධ කරගම යන්න. මොකද්ද? මේක භාවනායේ දියුණුවක්. මේක ප්‍රතිපදා ඉදිරියට යෑමක්. මට බැරිද තව එක චිත්තක්ෂණයක් ඉන්න. ගියොත් ඒක අලතයි. දෙකක් අලතයි. තුනක් අලතයි. එන්න එන්න එන්න තමයි තමන්ගේ ඉවසීමේ ශක්තිය වැඩි වීම වෙනසාවගේ එතනදී සැක වලට ඉඩ නොතබා ඉදිරියට යන්න පුළුවන් ගතිය ඒ තමයි ඇත්තටම මේ කමඨාන් සුද්ධ කිරීමේ පරම ප්‍රයෝජනේ එතනයි තියෙන්නේ. ඒ නිසා අන්නෙවැනි මානසිකත්වයක් හදාන යන්න මේකට ලොකු සංසය කිවිලා ඇස්සිලා යන්න. ඔයිට වැඩි වරපතල දේවල් එන්න පුළුවන්. නමුත් මම තව එක චිත්තක්ෂණයක් ඉඳලා බලනවා. කියලා එක වෙලාකට පොඩි චිත්තක්ෂණයක් අල්ලන්න. කරගෙන කරගෙන යන්න ඊට පස්සේ බැරිම නම් අතෑරියට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් දවසේ ආයෙත් අර විදිහට ටික ටික යනවා. වහන්සේ සර්වන් සරණයි. සුවපත් වේවා. වන්දනීය පූජනීය ගරු ස්වාමින් වහන්සේ සක්මනේදී වම දකුණ ප්‍රමාණවත්ද? ඔසවනවා, තබනවා යන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යද? සක්මනේදී මට දෙපතුලට තද ගතියක් දැනෙනවා. සමහර විටදී සුමුදු බවක් දැනේ. නමුත් කෙළවරේදී සෑම විටම උදරයේ විශාලව පිම්බෙන ගතියක් දැනේ. එය බාධාවක්ද? තෙරුවන් සරණයි. ඔය විදිහට අර වම දකුණ වශයෙන් සත්‍ය කඩා ගන්න තු පියවර කීයක් යන්න පුළුවන්ද නැත්නම් ශක්මණේ යහට මෑට කී වතාවක් යන්න පුළුවන්ද ඒ වම දකුණ වශයෙන් බලද්දී උදරයේ පිම්බීම හැකිරීම දැකීම අර පයේ වම දකුණ බැලීමට බාධා කරමින් පැමිණෙනවද නැත්නම් ඒක හේතෙද්දී තමන්ට අර වම දකුණ නැත්නම් මං ඇවිදින්මින් ඉන්න බව දැනගන්න තාම පුළුවන්කම තියනවාද කියන කට උත්තරය අවශ්‍යයි කැමැතිද එළියුපෙකනා මේ මේ වෙලාවෙම කට උත්තරයක් දීලා නඩුව ඉවරයක් කරගන්න. එහෙම නැත්නම් එහෙට ආයෙ නඩු වාතාවක් දෙන්න ඕනේ. මේ විදිහට එන්නේ එන්නේ සක්මන් කරනවා වැඩි වෙලා වැඩි වෙනවද නැද්ද? ඒ වගේම මේ සද්දයක් කරනකොට උදරේ පිම්බුනට ආනාපානෙ වැටෙනකොට ඒක කරගෙන යන භාවනාවට බාධාවත්ද නැත්නම් ඇවිදින බව දැනගන්න ඒක තියේදීම පුළුවන් ද කියන කාරණා දෙක මට දෙනවනම් අපි මේ වෙලාවේ සාකච්ඡාට ගන්න නැත්නම් කරුණාකරලා ඒ ටික සහිතව මීට පස්සේ ලියන්න කියලා මම ඉල්ලා හිටනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මට හුස්ම රැල්ව හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නාසයේ අග වදිනවා දැනේ. කෙටි දිග වශයෙන්ුත් ආශ්වාස ප්‍රශ්වාස දැනේ. ටික වේලාවක් භාවනා කරන විට මුළු ශරීරයම පිම්බෙනවා හැකිලෙනවා වගේ දැනේ. එසේ දැනෙන විටදී මුළු ශරීරයම හෘදය ස්පන්දනය වනවා දැනේ. මුළු ශරීරයට පිම්බීම හැකිලිම හා මුළු ශරීරයම නාඩි වැටෙනවා වාගේ දැනීම පිළිබඳ මාහට පැහැදිලි කර දී මාව නිවැරදි කරන මෙන් নমස්කාර පූර්වක අයද සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඒ දැනීම මම දැන් මෙතන ඉන්නවා කියන එකට සාධකයක් සාක්ෂියක් වෙනවද? නැත්නම් ඒ දැනීම Tamanට අරියාදුවක් කරදරයක් හිත පිටිය හැමද්ද කියන එක මම ඉස්සර අහුවා වගේ මේ මේ ප්‍රශ්න කරුගෙමුත් අහනවා. නැත්නම් ප්‍රශ්න කාර්යයෙන් අහනවා කැමැතිද? ඒකට උත්තරේ දෙන්න. එහෙමනම් තට්ටු කරලා බලන්න මයික් එකට. හා. ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩ아가න යද්දී මුල කර්මස්ථාන වඩ아가න යනකොට තමයි මේ හුස්ම රැල්ල දැනෙනවා. ඉන් අනතුරුව මුළු ඇඟම පිම්බෙනවා ඇකිලෙනවා වගේ දැනෙනවා. ඒක ආනාපානසතියට බාධාවක් නෙමෙයි. නමුත් ඊළඟට ඒකම වගේ මගේ ඇඟ අර නාඩි ගැහෙනවා වගේ දැනෙනවා. ඒක ආනාපානසතිය තියෙනවා මම අහන්නේ එහෙම දැනෙද්දිම ආනාපාන හිත පවත්වාගෙන යන්න පුළුවන්කම තියනවාද නැත්නම් මේ කයෙම දැන දැනීම අර කරගෙන ගියේ ආනාපානේ පවත්වාගෙන යාමට කරදරයක් හිරියරයක් විදිහට වැටෙන්නේ කරදරයක් විදිහට දැනෙනවා ස්වාමීන් වහන්සේ ඔව් කරදරයක් විදිහට දැනනවනම් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ මොකද ආනාපානේ බණ්ඩ ඔක්කොම පේන්න පටන් ගන්නවා ඒ තමයි ආනාපාන භාවනාවේ තියෙන ආනිසංශය ශරීරය කියන්නේ මොකද්ද කියලා. අපි මෙදාගෙන ලකට කායි කායන පස්සේ විහෙරදී නැත්නම් සරුවත්‍යංශය කියන්නේ යත යතාවා කායෝ පනිහිතෝ hoti තත තතන පජානාති. යම් යම් ආකාරයක කාය තියෙන ඒ ඒ ආකාරයේ පේනවා. මොකද මේ ආනිසංසෙන් ලැබෙන සමාවෙන්න ආනපාන ලැබෙන ආනිසංශයක් විදියට. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒකට වෛර කරනවා. ඉතින් ඒකට වෛර කරුවොත් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා හිත හදාගෙන යන්න ආනපාන කරනකොට මුළු ශරීරය පෙන්නලා මුළු ලෝකෙම පෙන්නනවා. ඒ තමයි ආනාපානෙන් අපිට ලැබෙන ආනිසංස. නමුත් හැම වෙලාවෙම අපේ තර්ක මනස ඒවට වෛර කරනවා. වෛර වෙනම ආනාපානෙ කැඩුනොත්. නිසා බලන්න මේක තියෙද්දි මට ආනාපානෙ බලන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා ගියොත් දැලක් අස්සෙන් බලනවා වගේ මේවා පෙනුනට මම කවදාවත් දරා ගන්න බැරි මට්ටමට යන්නෙත් නෑ. සතිය කඩන්නත් බෑ මේවට. මේක තියෙද්දි ආනාපානේ බලන්න ඕනේ නම් ඒක වළක්වන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේක ආනාපානයේ ප්‍රයෝජනයක් විදිහට සලකනද ප්‍රගතිය නැත්නම් ප්‍රතිපදාවේ ඉදිරියක් විදිහට සලකලා බලන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගනි කාර් එකක් එලවනකොට දෙපැත්ත කණ්ණාඩියෙන් පේන දේවල් සයිඩ් මිරර් එකෙන් දෙන බාධාවක් නෙවෙයි. ඒව තිබුණයි කියලා තමන් යන්න තියෙන්නේ වින් ස්ක්‍රීන් එක බලන්නේ අනේකයි තියෙන්නේ. මේ වහගෙනම යන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක දිහා බලන්නේ එලවන්න ගියොත් ඔන්න ඇක්සිඩන්ට්. ඒක පේන්න අරින්න තමයි බලන්නේ. ආනපනතිය අන්නේ වගේ ඒ සතිය තියෙන සුවිශේෂ ගතිය පේන දේ සහ බලන දේ කියන වෙන් කරගන්න තමයි බලන දේ දිගටම බලාන යන්න බාධාවක් නැත්තම් මේක භාවනාවේ ආනිසංශයක් සතිය ආනිසංශයක් ආනාපාන සතිය ආනිසංශයක් කියලා බාරාරණ කරලා බලන්න එතකොට ප්‍රශ්නයක් මේ හම්බෙන තමන්ට මේක උත්තරයක් වෙන්න ඉඩ තියෙනවා ස්වාමීන් වහන්සේ ඒකව මට සතියට යන්න පුළුවන්කමක් තියෙනවා ඔව් ඉස්ලා කියපේකට විරුද්ධව දැන් කියන්නේ මම දන්නවා ඒක තමයි ඉන්නේ කියලා. ඒක විතරයි රකින්නේ අපි. ඒක විතරයි අදහන්නේ. මේ කොයි දේ ඇවිල්ලා උසුළු උකුළු මුකුළු පෑවත්, ඉඟිබිඟි පෑවත් සතිය ඉන්න පුළුවන්. එතකොට පේනවා ඌට වැඩි වරෙන් එතකොට වෙන්නේ මේ කයේ වෙන දේවල් නේ. එතකොට කය නොදැක්ක විදිහට පේන්න පටන් ගන්නවා. කයේ විවිධ පැති පිටේ ඉඳලා බලනවා වගේ. එහෙම නැත්නම් ධාතු වශයෙන් එහෙම නැත්නම් අසුබ වශයෙන් ඉරියව් වශයෙන් විවිධ පැති වලින් පේනවා. ඒක ඒක දැකීමමයි භාවනාවේ ආනිසංස කියලා හිතාන ඒක එල්ලන්න දෙන්නත් එපා. මට වේවා කියලා හිතන්න යන්න එපා. ඒක වැඩ නැහැ. ආපු දෙයට විරුද්ධ වෙන්නත් එපා. මේක දිගේ බලාන ඉදිරියට යන්න යන්න පුදුමාකාර මේ හිතේ ක්‍රමසාවිදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට ඕන කරන හැකි සංඥාව. එහෙම නැත්නම් සූදානම් මනස කියන එක තමයි කියන්නේ. දරුවන් සර්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පාදයක් ඔසවනවා පාදයක් තැබීමත් කය කෙලින් තබා ගැනීමත් හොඳ සිහියෙන් කළෙමි. පය භාගයක් පමණ ගිය විට පයට පෑගෙන වැලි කැටගෙන සිටුවෙමි. පාදයේ සමව දැනෙන දේ නිරීක්ෂණය කළෙමි. එවිට වැලි කැටගෙන නොයෙකුත් දේ දැනෙන්නට විය. මද මද වේලාවකට පසු සිහිය ඇත්තේ පාදයට ස්පර්ශවන දේ මිස පාදයක් එසවීම හා පාදයේ තැබීම නොවන බව වැටහුණි. මේ වැරදිද? පාදයේ ස්පර්ශවන දේ ගැන සිත නොයදා පාදයක් එසවීම හා තැබීම ගැන පමණක් සිත යොමු කළ යුතුයද? තෙරුවන් සරණයි. නෑ මේක ඇත්තටම හැප්පීමක් වෙන්න දෙකක් තියෙනවා. ස්පර්ශයක් වෙන්න බාහිර ආරම්මණයක් තියෙනෝනේ කයේ කොටසක් තියෙනවා. මෙතන තියෙනවා කයේ සියුම් ගතිය නැත්තම් ඔපේ කියලා කියනවා. ඒ නිසා කාය ප්‍රසාදය කියලා කියනවා. ඉතින් ඒකේ පොළව හැප්පෙනවා. ඒතකොට මේ දෙකෙන් කොයි එක හරි අපි අවබෝධ කරගන්නවා. එක සැරේ දෙකම කරන්න බෑ. ඒක මතක තියාගන්න. දැන් මෙතන බාහිර පටවි ධාතුව පේනවා. පය නැහැ කියලා තමයි තමාට සැකයක් ඇතිලා තියෙනවා. උතර පටවි ධාතුව වශයෙන් අත්දැකේ මොකද්ද කියලා ලියලා තියෙනවා නම් හරි ලේසි දැනගන්න මේක හිතලුවද්ද ඇත්තක්ද කියලා. නමුත් මට වැටහුණාම ඊට වැඩිය හිතුවයි කියලා ලියලා තියෙනවා. ඒක ටිකක් තකසහිත වචනයක්. මොනම දෙයක්වත් හිතන්න එපා. භාවනාදී හිතනවා කියන්නේ වහ. භාවනා කියන්නේ පේන දේ බලන එකයි. එතකොට පෙනුන දේ මොනවද කියලා තියෙන අපිට සාක්ෂි වෙන්න පුළුවන්. දැන් ඒක හංගලා නඩුවේ. කොහොමද නඩුව තීන්දුව කරන්නේ? මොනවද දැනුනේ? මොනවද පෙනුනේ? මොනවද වැටුනේ කියන එක දැන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඉදිරියට යන්න. ස්වාමීනි දැන් පටන් ගන්නකොට ඇවිදින්න කකුල උස්සලා කකුල බිමින් ගැන හිතුවා. ඊට පස්සේ මම නැවතත් කියනවා හිතනවා කිව්වනම් මූලික කමඨාන් උපදේශ වලට උපදෙස් දෙilla. හිතන්න එපා. මෙනෙහි කරනවා කියන එක වෙනම කතාවක්. මෙනෙහි කරනවා. හිතනවා කියන වචනේ දාගත්ත නම් ඉතින් නඩුව මුලින්ම පරාදයි. එහෙමයි ස්වාමී. එතකොට විනාඩි 20ක් විතර ඇවිදිනකොට අර පාදයේ සමට තේරෙන වැලි කැට ගැන හිතන ඒ දැනීම එතන සිත යොමු කරනකොට යොමු කරන්නත් එපා. යොමු කරන්න නරකයි අපිට තියෙන වෙන දේ ගන්න එක යොමු වුණා නම් ඒක කිසි වැරද්දක් නැහැ නිරීක්ෂණය කරනකොට නිරීක්ෂණයේදී ඒ පැත්තේ ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා නමුත් මේක ඉල්ලගෙන ගියා නම් ඒක හිතලුවක් වෙන්න ඉඩ තියෙනවා මේ පය ගැන වැලි ගැන මේ භෞතික විද්‍යාත්මකව හිතන්න පුළුවන් එහෙම ගියොත් එතකොට වෙන්නේ චින්තාමය පැත්තක් නිරීක්ෂණය වෙනවා කියන එක ඒක නැත්තම් ඒක දැනෙනවා කියන එක ධර්මතාවය කියන එක ඒක විහිං එන එකක් ඒක නිසා හිතනවා කියන වචනේ ආපු ගමන් සහ හිත මේකට යොමු කරුවා කියපු ගමන් අපිට කියනවා සූක්ෂම මට්ටමේ සංස්කාරයක් ඒ සංස්කාර තමයි කර්ම වෙන්නේ මොනවාරි හිතුවනම් යොමු කරා නම් එහෙනම් ඉතින් බබා බාර ගන්න වෙනවා ඒවා කර්ම වෙනවා අපිට ඕන කරලා තියෙන්නේ බලාගෙන යනකොට වෙලක පය පයේ කාය ප්‍රසාදේ වැටෙනවා. වර එක ඒකට හැප්පෙන පටවි ධාතුව වැටෙනවා. දෙකම සාධාරණයි මොකද එකක් කියත හැකි දෙක එකතර කවදාකවත් අපේ මනසට වටා ගන්න බෑ. ඒ දෙකම සාධාරණයි. හැබැයි අරක පෙනේවා මේක නොපෙනේවා මේකට යොමු කරුවා මේකට යොමු කරුවා කිව්වොත් අපි කරලා තියෙන්නේ මේ පපඩම් කාලා තියෙනවා බත් කණ්ඩි ඉස්සර වෙලා. පොඩි උන්ගේ තියෙන සාමාන්‍ය ආසාවක් චොක්ලට් කාලේ ඉවරලා බත් කන්න කතා කරනවා. පවඩම් කාලා බත් කන්න කතා නමුත් මේ දෙකෙන්ම කරන්නේ ඇපිටයිට් එක නැති කරනවා. ඉතින් අම්මලා තාත්තලා දෙන්නේ නැහැ. ඒ කට්ටිය පපඩම් කෑල්ලක් දෙන්නම් බත් කටවල් පහක් කෑවට පස්සේ වගේ කියලා අර පොඩි එකා කොහොම හරි කරලා බත් ටික කවා ගන්න එපායි. දැන් මේකේ මේ පපඩම් ඉල්ලන පොඩි එකෙක් තමයි මට පේන්නේ. ඒ ඒත් කමන්නේ මං අහපු ප්‍රශ්නේ තාම වළංගුයි. මොනවද වැටහුනේ? මොකද්ද වැටහිච්ච දේ? වැටහුනේ ස්වාමීනි දැන් පාදේ හැමට තේරෙන වැලි සීතලද ලොකුද පොඩිද ඒවත් ඇරපිලා ඉවත් වෙනවා ඒ වගේ ඒවා ඒවා වැලිය වල ලකුණක් කියලා කියන්නේ ඇයි? පයේ ලකුණක් නොවි වැලිය ලකුණකට වැලිය වැලිය වලට ඕක හේතු කරන්න හේතුවක් නැහැ. මොකද වැල්ලේ වැල්ලේ වැල්ලේ හැප්පුණාට ඔහොම වෙන්නේ නැහැ. වැල්ලක වැල්ල හැප්පුණයි කියලා හිතන්නේ. ඔය උණුසුම් සීතල ගති මොකුත් නැහැනේ වැල්ලේ පය හැප්පෙන්නේ පය පයේනේ සංවේදීකම තියෙන්නේ පයේනේ ඔපේ තියෙන්නේ ඒකට වැටෙන්නේ අනිත් එක වැලි නැතුව පයට කවදාකවත් ඔය ගති වැටෙන්නේ නැහැ වයරේ ගන්න බෑ ඕක. ඒකට මොකක් හරි හැප්පෙන්න ඕනේ. ඒ නිසා මේ මට වැටහෙන්නේ මගේ හිත පය අමතක කරලා වැල්ලට ගියා කියලා සාධාරණ ප්‍රකාශයක් කරන්න ඔය දෙන සාක්කිය මදි. දැන් වැටෙන්නේ මේ වැඩි වල තියෙන ගොරෝසු ගතිය, සියුම් ගතිය, වෙසම ගතිය. ඒක පයටයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා මට පේන්නේ ඒක නම් වැටුනේ සැකකටයුත්තක් එතන නැහැ. ඒ සඳහා අපිට මේ වගේ ප්‍රශ්න අහන්න නැතුව යන්න නම් වැටහිච්ච දේ අනිවාර්යයෙන්ම කමටහන් වාර්තාවට යන්න එතකොට අහන ඉන්න කෙනාට සාක්ෂි වෙන්න පුළුවන්. නැත්නම් ඒක කිව්වේ නැත්නම් හිතලා උත්තර දුන්නොත් මාත් ඔය කරපු වැරද්දම කරාවේ. ඒක නිසා ඒ තොරතුරු ඇතුල්කරනද ඇතුල් කරලා බලන්න හිතලුවක් නෙවෙයි නම් මනෝ විකාරයක් නෙවෙයි නම් භවනා දියුණු වෙනවා. මේකෙදි මේ මට මේ පය නොවැටෙහි වැල්ල වැටුණා පොළොව වැටුණා කියලා කිව්වනම් ඒක වැරදි නිගමනයක් වැරදි නිරීක්ෂණයක් කියලා මං කියනවා. මේ දෙකේ සමவாயකින් ආපු උත්තරයක්. ඒ නිසා සැක නැතුව ඉදිරියට යන්න පුළුවන්. බොහොම ස්තුතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ අරමුණ ආනාපාන සතිය පරයන්කේ වාඩ මම දැන් මෙතන කියා ඉරියව්වට සිත තබමි. විවේකස්ථානයේට එකවරම සිතයයි. එතනදී මා දකින්නේ ඇතිව නැතිව යන රූප කලාප රාශියකි. කයක් නොදකිමි. සිත ඈතට ඈතට විහිදුවමි. ඒ සෑම තැනකම ඇත්තේ নিরතුරුවම ඇතිව නැතිව යන රූප කලාපයයි. එම කුඩා අංශු රූපය බවත්, එය දකින සිත නාමය බවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගතිමි. එම රූප හා නාම දෙක දෙකම වේගයෙන් ඇතිව නැතිව යයි. මෙතනදී මේ කයට මේ කය තුල ඇත්තේ ඉපිදී ඉතුරු නැතිව බිඳෙන නාම රූප දෙකක් මිස සත්පේ කෙනෙක් මෙහි නැති බවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ විනි. සක්මනේදී කරන්නේ කවරන් කරවන්නේ නොමැති බවත් ඇත්තේ ධාතුල ක්‍රියාකාරීත්වය හා ඒ ක්‍රියා කරන සිතක් පමණක් බවත් අවබෝධ කරගතිමි. හුස්ම රැල්ල තුල ඇත්තේද වායෝ ධාතුවේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ මිස ඒ කරවන කෙනෙක් නොමැති බව අවබෝධ වුණි. එදිනෙදා ක්‍රියාකාරකම් තුලින් දුටුවේ ඒ සෑම ක්‍රියාකාරකමකම ඇත්තේ හේතුඵල දහමක් බවයි. ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙර ඒ කරන සිත පහළ වෙනවා කියා හේතුව ලෙස දකිනවා. ක්‍රියාව කිරීම ඒවා ඵලය ලෙස දකිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ රූප කලාපයක්ද මේ හේතුඵල කලාප තුලින්ද මේ හේතුඵල දකිමි. රූප කලාපයේ වේගයෙන් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ රූප කලාපයේ බිඳුණු තැන් තැනේදී. ඒ බිඳීමට හේතුව වූයේ එහි ඉපදීමයි. කියා මට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා. මෙසේ දකිමින් දකින අතර සිටින අතර සිතුවිලි වරින් වර ගලා එනවා. ඒට හේතුව ලෙස මා දකින්නේ බොහෝ වේලාවක් විවේක ස්ථානයේ සිටින බව ඇතිවන ඒකාකාරී බව නිසාද පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට ඇත්තරම නාම රූප පිළිබඳව වැටහීමක් ආවනම් සැකයක් ඉතුරු වෙන්න බෑ. තව කාගෙන්වත් අහන්න දෙයක් වෙන්නේ නැහැ. භාවනායේදී ප්‍රතිඵලයක් හම්බ වෙනවනේ ඒක උරගාලා බලන්න කායිමත් අහන්න ඕන කමක් නැහැ. ඉතින් මේ ක්‍රමේති තියෙනවා Tamanටම අන්තිම ඉවර කරන්නේ සැකයකින් ඉවර කරලා තියෙනවා. ඒ නිසා ලියලා තියෙනවා නැවත නැවත කරලා බලන්න මේ කරන දේ එතන එතන අවබෝධයක් ප්‍රත්‍යක්ෂයක් එනවනම් සැකයක් මේ අසහනයක් මානසික ආතතියක් ඉතුරු වෙන්න බෑ. මේ ඔක්කොමත් මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා ඒත් මානසික අසහනයක් තියෙනවා කියලා කියනවනම් මෙතන මොකද්ද පරස් උරස් පරස් තියෙනවා. ඒකේ ලියවෙනකොට දෙතුන් පොලකම ඒ වගේ කියවිලා තියෙනවා මට කය නෙවෙයි රූප කලාප වෙනවා. කය කලාප කියන දෙකම එකයි. කය කියන්නේ ස්කන්ධයක් ගොඩක්, කලාපයක් කියන්නේ ගොඩක්. ඒ නිසා කය කියලා කියන්නේ <coughs> මනුෂකය නෙවෙයි. මෙතන ගන්න තියෙන ස්කන්ධයක්, කන්දක් ගොඩක්. කලාපය කියන්නේත් ගොඩක්. ඒ නිසා මට කය පේන්නේ කලාපයක් පේනවා කියලා කිව්වහම මේ වචන හුමාරුවක් විතරද නැත්තම් මේ පෙනිච්ච ගොඩ ලිහලා පෙන්නනවා. අද පොදිය ලියලා පෙන්නනවා. ලියලා පෙන්නවා නම් සැකයක් එන්න බෑ. අන්තිමට ඉතුරු කරලා තියෙන්නේ මේක මං යන පාර හරියද සැකද කියලා. ඒ නිසා මේක නැවත නැවත කරන්ඩ නිසක භාවය එනවනම් භාවනා හරි. නමුත් එහෙම නැතුව මේ කලින් පඩපඩම් කරගෙන ආපු නාම රූප ධර්මයි කලාපයි එව්ව මෙව්ව නම් කට වැඩ කටයුතු කරන්නේ අනිවාර්යයෙන්ම සැකයකින් වැඩ ඉවර වෙන්නේ. ඒක නම් මට වුණා කිව්වා වගේ කියකිය. මම ගොඩක් අලෝක කරලා තියෙනවා. කරලා මම නම් කරලා නැහැ කරපු කට්ටිය ටික ඇසුරු කරලා තිනේ ඒගොල්ලෝ පටන් ගන්නකොටම ඔය නාම රූප වෙන් කරන්න හදනවා හේතුඵල ධර්ම වෙන් කරන්න හදනවා හැබැයි කවදාකවත් හැකයකින් තොර නැහැ හැමදාම ඉන්නේ අසහනේ ඒක නිසා පේන දේ ලියයි පේන දෙයට ওই නම් වනම් දෙන්න යන්නත් එපා හැබැයි ඔක වෙලා තියෙන්නේ මේකයි මේ පොත කියවලා ඔය කටපාඩම් කරපු මනුස්සයාට ඒ නම් වනම් ඉබේම එන්න පටන් ගන්නවා ඒක නිසා තමන් ආනාපානෙට මුහුණ දීලා ඉන්න වෙලාව වැඩි වෙනවනම් ඒ පේන තොරතුරු ලියනවනම් සැකේ අඩු වෙනවනම් ප්‍රතිපදාවේ දියුණුවක්. කෙලෙස් අඩු වීමක්. නමුත් අවසානයේ තාම සැකයක් තියෙනවා මතක තියාගන්න මේ හිතලුවක් බල්ලා තියෙන. ප්‍රත්‍යක්ෂ නෙමෙයි. ආරිම අමාරු. ඒ කටපාඩම් කරගෙන ඉතර පස්සේ ඕක ගලවනවයි කියන එක ඉතින් හරිම අමාරුයි. නමුත් බෑ කියන්නම් බෑ. ඒ නිසා තමයි භාවනා කරන්න ඔය බරපතල වචන එකක්වත් පාවිච්චි කරන්න එපා. පය තිනුර මොනවද වැටෙන්නේ? ආස්වාස් ප්‍රසවාස කරන වැටෙන්නේ මොකද්ද කියලා ඔය කලාප කියන වචන නාම රූප කියන වචන හේතුඵල කියන වචන අයින් කරලා මේ සාමාන්‍ය වචනෙන් උත්තර දෙන්න හදන්න එතකොට තේරෙනවා වචන වලට හැංගිලා ප්‍රත්‍යක්ෂය යට යන්න දෙන්නේ එතකොට සැකයකට ඉඩ දෙන්නේ ඒ නිසා මේට වැඩිය මේ වැටහෙන දේ වැටහෙන ආකාරයට කියනවනම් ওই තාක්ෂණික වචන නැතුව අපිට සාකච්ඡාවේදී සම්බන්ධ වෙන්න පුළුවන් මේ තාක්ෂණික වචන නිසා අපේ sannivedane කඩලා ගිහිල්ලා තියෙනවා ඒකට සාධකයේ තමයි අන්තිමට සැකයක් ඉතුරුලා තියෙන එක. ඒ නිසා වැටෙන දේ වැටෙන ආකාරයට යන්න බරපතල වචන අයින් කරලා. තව දීර්ඝ ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ දෙකයි වෙලාව කියවන්න. මහන්සියද? නෑ. එහෙනම්. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් උපදෙස් පරිදි වාඩි වී සිටින ඉරියව්ව තුල සිහිය පුරුදු කරන අයෙක්මි. ඊතා සුළු වේලාවකින් මා ඊතාමත් සැහැල්ලු වේකී තත්වයකටපත් වෙමි. ඒ තත්වය තුල පුංචි පුංචි බුබුලු දමන ආකාරයේ සිතවිලි එන තත්වයක් තිබුණද මාගේ විවේකයට එතුලින් බාධාවක් නොමැත. ඒවා වැඩි වේලාවක් සිත තුල නොපවතී. කිසිදු සිතවිල්ලක් නොපවතින නොමැතිව බොහෝ වේලාවක් විවේකයේ සැහැල්ලුව අත්විඳි අත්විඳින අවස්ථාද තිබේ. තවද මෙම විවේක සැහැල්ලු ස්වභාවය මට නිතරම මම නිතරම අත්විඳිමි. භාවනා නොකරන අවස්ථාවලදී එනම් යම් යම් කාර්යයන් සිදු කරන විටද සිදුවේ. බොහෝ විට ඇවිදින විට මේ අත්විඳිමි. ඕනෑම වෙලාවක මෙම தත්ත්වයට යා හැකි බවත් දැනේ. ඕනෑම ඉරියව්වක බොහෝ විට තනිව සිටීමට සිතේ කැමැත්තක් ඇති බව දැනේ. භාවනාව තුළදී යම් යම් ආලෝකයන් මා දුටුවද ඒ දෙස බලා සිටියාම පමණකි. එවිට ඒවා ඇතිවන මොහොතකින් නැති වී ගියේය. නමුත් දැන් සතියක පමණ සිට මාගේ දකුණු ඇසට ඉහළින් සුදු පැහැති රෞමක ආකාරයෙන් ආකාරයේ ආලෝකයක් මාගේ මුළු මුහුණම ආවරණය කරගනී. කලින් මා දුටු ආලෝකවලට වඩා මෙහි වෙනසක් තිබේ. එනම් තෙල් තෙල් හෝ වතුර වැනි දෙයක් හැමට වැටුණු විට වැතිර යන්නක් පැතිරී යන්නක් මෙන් මේද හැමට ඇලී පැතිරී යාමයි. මෙතුලින් භාවනාවට බාධාවක් නම් සිදු නොවේ. ඒ තුල ඒ තුලද පෙර පෙරකී විවේකය හා සැහැල්ලුවම අත්විඳිමි. නමුත් මා භාවනාවට බොහොම බොහොමත්ම ආධුනික නිසාත් භාවනාවේදී සිදුවෙන දෑහා අප ලබන අත්දැකීම් මොහොතකින් මොහොතින් මොහොත වෙනස් වුවත් ඉහත ආලෝක තත්ත්ව දිනෙන් දිනම වර්ධනය වන බවත් දැනෙන නිසා ගෞරවයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතිමි. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. මේක කියවනකොට පේනවා සක්මන පිළිබඳව එච්චර ගරු කරලා නැති ගතියක් පේන්න තියෙනවා. මේ වැනි කෙනෙකුට හරි වටනවා 150 50 සක්මන් කරන එක. ඒක නිරීක්ෂණයක් මේ රචනයේ දිහා බලනකොට මේ ආලෝකය රචනයේ දෙපාරක ලියලා තියෙන විදිහට මේකත් වෙනස් වෙන එකක්. නමුත් මේ ආලෝකයට යම්ම විදියට හිතේ යට කැමැත්තක් තියෙනවා ඒක නිකන් නතර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කැමැත්ත තිබුණා කවන්න හිරියත් කවන්නේ තමන්ට බාධා කරන්නේ නැහැ කියලා කියලා තියෙනවානේ. අරමුණට බාධා කරන්නේ නැහැ, විවිකයට බාධා කරන්නේ නැහැ. ඒ නිසා මේක දැක්කට නොදැක්කාසේ ඇස්සැත්තේ නමුත් අන්ධේ කුසේ. එහෙම නැත්නම් දැක්කා දැක්ක පමණින් නැත කරගෙන යන්න බලන්න ඒක ලොකු ආදර්ශයක් හම්බෙයි අපිට. මේක ගැන ලියලා තියෙන වාක්‍ය ගන්න වැඩි කියලා කියන්නේ අනිවාර්යයෙන් මේකට ප්‍රේම කරලා තියෙනවා. බුද්ධජනනාංශ මේකට කියන්නේ අභිවදනය කියලා. මොකක් ගැන හරි අපි වැඩියෙන් කතා කරනවා නේක අභි අජෝසතිට්ඨති අභිරමති අභිවදති සමාන වචන තුනක්. යමකට අපි රිංගුවා නම් යමක් අපි ප්‍රේම කරා නම් ඒ ගැන වැඩියෙන් කතා කරනවා. ඒ නිසා අභිවදනයත් එපා, අභිනන්දනයත් එපා, අජෝස චිත්තනයත් එපා. හැබැයි වෙලා තියෙන බව දැනගෙන ඒ ගැන වැඩි කතා කරන්න යන්න එපා. එතකොට එයා යනවා යන. ඒ නිසා මේක හොඳ සම්දිස්ථානයක් භාවනාවේදී හොඳට සක්මන් කරන්න. ඊට පස්සේ මේ ආලෝකය ආවට පස්සේ ඕකෙන් වැඩි කතා කරන්න යනවයි කියලා කියන්නේ ගෙට ගත්තයි කියලා හිතාගන්න. ආ කියන්නේ නයික් ඔඩොක්කේ දාගත්තයි කියලා හිතාගන්න. ඒ දැක්කට නොදැක්කා ෂේ කරගෙන යන්න මොකද භාවනාවට මූල කර්මස්ථානට සතියට මේකේ බාධාවක් නැහැ නේ විවේකයට. ඒ වෙලාවේදී විවේකයේ දිහා බලාගෙන අනේකයි තියෙන. හැබැයි මේක නැති කරන්න හදන්නත් එපා. මේකට ප්‍රේම කරන්නත් එපා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ 2016 වර්ෂයේ නොවැම්බර් මාස 13 වෙනි දින විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවති ප්‍රශ්න සාකච්ඡා වැඩසටහනේදී මම භංගයේදී මීමැසි පොදියක් ඇවසුණාක් මෙන් දරුණු වේදනා අත්විඳ ආකාරය ඔබ වහන්සේට පැහැදිලි කර දුන්නෙමි. එදින ඔබ වහන්සේ නැවතත් එවැනි අත්දැකීම් ලැබිය හැකි බව පැවසූසේක. එපරිද්දෙම එපරිදිම වරක් ඒ දරුණු අත්දැකීමට මා ලක් වුණා. ඒටද මා අභීතව මූණ දුන්නා. එදින සිට මාස දෙකහමාරක කාලයක් තුල භාවනාමය අධ්‍යක්ීම් කෙටියෙන් අත්විඳි අනුපිළිවෙලට අනුව සටහන් කරන්නේ රචනයේ දිග්ගැසීම වැළැක්වීම සඳහාය. 1. පරයන්ක තුනකදී කුහුඹුවන් වැනි කුඩා සතුන් උඩකයේ ගමන් කරනවා දැනුනි. මෙනෙහි කළා. 2. පරයන්ක කීපයකදී බලා සිටි අරමුණු නොදෙනීමත් සමග කයේ නොදෙනීමත් මතකයේ නැතිවීමත් ඇති වුණා. නින්දේදී සිටියේ කියන්න මුකුත් මතක නැහැ. පසුව ගැස්සিলা අරමුණකට සතිමත් උනාමයි ඒ බව දැනගත්තේ. 3. පැය පැයක පරියංකයක් මුළුල්ලේම සිසිලස පමණක් අත්විඳා. පරියංකෙන් පසු මුළු කයම දහදියෙන් තෙත් වී තිබෙනවා දුටු වෙමි. 4. සක්මනේදී මෙන්ම පරියංකේදී සිතුවිලි පුදුමාකාර විදියට එන්න පටන් ගත්තා. සිතේ වේගවත් ස්වභාවයක් ස්වභාවයන් සිත තැන්පත් කර ගැනීමට ඇති අපහසු බවත් වැටෙහි කලකිරීමක් ඇති වුණා. සිතිවිලි වල අනිත්‍යත් දුකත් අනාත්මයත් අත්දැක්කා. පහ පරියංක කීපයකදීම අරමුණු අරමුණක් ගන්න දෙයක් නැති හිස් හුදකලා තැනක සිටියා. සිත ඉදිරියෙන් තබාගෙන සිතේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටියා. කම්මැලිකම මෙන්ම නින්දට බර ගතිය තිබුණා. තිබුණු නිසා බොහොම අමාරුවෙන් සතිමත්ව සිටියා. 6 පරියංක කීපයකදීම නැවත ඉන්දිකටු වේදනාවලින් පීඩා වින්දා. එදිනෙදා කටයුතු කරද්දී ශරීරයේ කැක්කුම්, නිදිමත ආදී කලින් නොතිබුණා. වේදනා වගයක් ඇති වුණා. දින කිහිපයකින් ඒවා මගහැරී ගියා. 7 ඊට පසු සති 3ක පමණ කාලයක් තුල පරියංකේදී දරුණු වේදනා අත්විඳෙමි. ඒවා එපා වීම ඇති වුණා. පරයන්කෙන් නැගිටලා යන්න සිතුණත් ඒ සිතවිලි මැඩගෙන විඳ දරා ගත්තා. සක්මනේදී ඔක්කාරය ඇති වුණා. එදිනෙදා කටයුතු කරගන්න බැරි විදිහට ශරීර වේදනා වගේක් ඇති වුණා. නිදිමතක්ද තිබුණා. එක දිගට එක ඉරියව්වක ඉන්න බැරිව ඉරියව් මාරු කරමින් සිටියා. දින 3මාරක් මේ පීඩාකාරී අත්දැකීම් ලැබුවා. මේ සියල්ල තිබේදී භාවනාවත් අත් නොහැර කරගෙන ගියා. අට මෙතෙක් කල නොතිබුණු පිම්බීම් හැකිලීම් නැවත මතුවුණු නිසා මෙනෙහි කළා. කයේ නොදෙනී යාම් සිදුවිය. එහෙත් වේදනා සිසිලස දැනුණා. මෙනෙහි කළා. තද සමාධිමත් ගතියක් තිබුණා. සුවපත් තැනක සිටියා. භාවනාවේ දැන් తত্ত্বය පරියංකය තුලදී නින්දට බර ගතිය, කම්මැලිකම තිබුණු නිසා සතිමත්ව සිටියා. වේදනා වගයක්ද තිබුණා. සිතවිලි එන්න පටන් ගත්තා. මෙනෙහි කිරීම සිදු කළා. විටක සමාධිය තිබෙන බවකුත් විටක නැති බවකුත් දැනුණා. ඊයේ පරියංකේ සිට පිම්බීම හැකිලිම නැති වුණාට ඉබේම සමාධිමත් ගතියක් තදින් නැති වෙමින් තිබුණා. උපදේශ පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නව මහා විදර්ශනා ගුණ පිළිබඳ ධර්ම දේශනාවක් තුලින් පැහැදිලි කිරීමක් කර දෙනෙමින් පාද නමස්කාරයෙන් ඉල්ලමි. බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ අපව සංසාරයෙන් එතර කිරවීම සඳහා මේ ගන්නා උත්සාහයට තුනුරුවන්ගේ සරණෙන් නිදුක් නිරෝගී සුවය පතන අතර මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම නිවනින්ම සැනසීම සැනසීම ලැබේවායි පතමි සාදු සාදු සාදු රචනයේ දිග වැඩි කමිටු අපි පැයක් හිටියට පස්සේ තවත් එක දිගට වැඩෙනවා එකම දේ නැවත නැවත ලියවිලා තියෙනවා උත්සාහයක් කරන් තියෙන එක පිළියෙල කරන්න නමුත් හොඳට මතක තියාගන්න ඕයි කියලා තියෙන ඔක්කොම පරාසය තුල සතිය පවත්වා ගන්න පුළුවන් බවයි තියෙන්නේ ඒ නිසා ඔయిత වැඩි දෙයක් ආවත් මේක සතිය පවත්වන්න පුළුවන් සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් බලන්න. එතකොට අපිට කවදා හරි මරණ වේදනාවත් මේ පරියන්කේදී මේ වින්දට පස්සේ තමයි අවබෝධ ඥානයක් එන්නේ. ඒ නිසා මේක පැහැදිලි මේ රචනයේ ওই මොන දේවල් ආවත් මේ ඔක්කොම හරහා සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා ධෛර්යමත් කාරණාවකුත් තියෙනවා මේකේ. ඒ නිසා ওই තියෙන ක්‍රමේම කරන්න දිගටම සාදර වෙන්න එන්න තියෙන දෙයට දෙන්න. එකක්වත් ඉල්ලලා ගන්නත් එපා. ඔය කියන එකක්වත් බාධක නැතිව රචනෙම තියෙනවා. ඒ නිසා මේක දිගට කරනකොට කරනකොට තමයි මේ අත්දැකීම් සම්භාරය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකට අපි භවනා වශී කරගන්නවා, සිද්ධි කරගන්නවා කියලා කියනවා. එතකොට මේ පරණ විචිවයන් තිබෙන අත්දැකීමේ නැත්තම් ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යනකොට ඔය කියන ඒවා පුංචි වෙනවා හිතන්නේ. ඊට වැඩිය ලොකු ඒවා එනකොටත් ඉදිරියට යන්න පුළුවන් වේවා වෙනවා. එදේම දිගට යන්න පුළුවන් වේවා කියන එක තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. විශේෂයෙන් කියන දෙයක් නැහැ. එපමණයි ස්වාමීන් වහන්සේ. අපි අතර විනාඩි 15 20ක් අතර කාලයක් අරගෙන තියෙනවා අමතරින් ඒ නිසා අපිට තියෙනවා විනාඩි 40කට පොඩ්ඩක් වැඩි කාලයක් සක්ම භාවනාව සඳහා ඊට පස්සේ අපි නැවත මෙතන එකතු වෙනවා පරියංක භාවනාවකට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක නැත්නම් පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච හිරු දිනාටම තෙරුවන් සරණයි. සරණයි.